ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ දේශනා මාලාවේ තුන්වෙනි දේශනාවට ආරම්භය ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනායි සඳහා tempත් වෙලා සාදුකාරය පවතුණු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චය භවෝත් ඉදප්පච්චයා භවෝති ඉති පුත්තේන සතානන්ද අත්ති තිස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට කවුරුත් දන්න පරිදි අපේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි මේ දේශනා මාලාවට මාතෘකා සපයගන්නේ. මේ මහා නිදාන සූත්‍රය දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන දීර්ඝ සූත්‍රයක්. ඒ සඳහා ධර්ම මාතෘකාව වෙන්නේ මේ මහා නිදාන නමින් පටිච්ච සමුප්පාදයයි. මේ පටිච්ච සමුප්පාදයේට ඒ ධර්ම මාත්‍රකාව නැත්තම් මේ කතාපාබතය හටගන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කරන ඒ ප්‍රකාශය මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි ගැඹුරු වගේම පේනවා ඒක මට පහසුවෙන් පැහැදිලි වෙලා වැටෙනවා උස්ස වැටෙනවා කියන වගේ කතාවක් නිසා සරෝජ්ජන් සදා කරනවා ආනන්දේ එහෙම ප්‍රකාශ කරන්න එපා. එහෙම ප්‍රකාශ කරන්න එපා. පටිසම්පාදයේ ගැඹුරු ගැඹුරු වගේම පේනවා ඒක නොදන්න නිසායි ওই විදිහට පහසුවෙන් වැටෙන එකක් නෙවෙයි නොදන්න නිසායි මේ විශාල ප්‍රජාවක් සංසාරය එනතම මේ දුක මේ පටලවාගෙන ඒක ඉක්මවා ගන්න බැරි තත්වයකටපත් වෙන කියලා අවස්ථාවක් අරගෙන ඒ පටිච්චසමුපාදය විස්තර ඉදිරිපත් කරන විභාගයක් තමයි මේ මහා නිදාන සූත්‍රයේ තියෙන. ඉතින් ඒක පටන් අරගන්නේ අපි පළවෙනි දවසේ දේශනාදී ඉදිරිපත් කරගත්ත විදිහට මේ ජරා මරණ වගේ මිනිස්සුන්ට ඇති වෙන අදිමාත්‍ර දුකට හේතුවක් තියනවාද? ඒකට අදාළ හේතුවක් තියනවාද කියලා යම් කෙනෙක් අහුවොත් හේතුවක් තියනවා කියලයි සර්වචනාංශී ආනන්ද ස්වාමීන් වහන්සේට පාඩම උගන්වන්නේ. යම් කෙනෙක් අහුවොත් එහෙම කිම්පච්චා ජරා මරණන්ති කියලා එහෙම හේතුවක් තියෙනවා නම් මොකද්ද මේ ජරා මරණයට හේතුව කියලා? ඒකට ජාතිය ජාතිපච්චා ජරා මරණම් කියලා උත්තර දෙන්නේ කියලා සරුවචනාංශේ විස්තර කරනවා. ඉතින් ඒ ටිකෙන්ම පේනවා ඒවා අ හේතුකව අප්‍රත්‍යව විසම හේතුකව පහළ වෙන දේකුත් නෙවෙයි. ඒ වගේම හේතුකාරක පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් මෞංකාරයක් ඇති දේකුත් නෙවෙයි. ඒවා හේතු ප්‍රත්‍ය කරගෙන අදාළ හේතු නිසා ආදාන ඵලයක් ලැබෙන ක්‍රමයක් ඒ මූල ධර්මය නැත්නම් න්‍යාය ඒ ධර්ම න්‍යාමය අනුවම මෙයාකාර වූ අදිමාත්‍ර දුක් දෙන જાතියක් ඇති වෙන જાතියක් ඇති වෙන්නත් හේතුවක් ප්‍රත්‍යක් තියනවාද කියලා යම් කිසි කෙනෙක් අහුවොත් ආනන්ද හඳුරන් කියලා දෙනවා කටපාඩම් කරනවා ඔව් කියන්නේ කියලා. එතකොට ඒකෙන ඇහුවොත් ඒ සා විශාල දුක් දෙන જાතියක් වීමට හේතුව මොකද්ද කියලා භවය කියන උත්තර දෙන්නේ කියලා කියනවා. ඒ සම්බන්ධතාවයේදී අර ධර්මතාවයමයි අර ධර්ම නියාමයමයි ඉදප්පච්චේතාවයමයි අහේතුකව නෙවෙයි අප්‍රත්‍යක ප්‍රත්‍යකව නෙවෙයි විසම හේතුකව නෙවෙයි ඒ වගේම කාරකයක් ඇත්තෙත් නැහැ. දෙමවුන් කාර දෙවියකෝ බ්‍රහ්මේකෝ පුද්ගලයෙක් ඇත්තෙත් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ භවයේ තියෙනකන් ජාතිය සිද්ධ වෙනවා. ඉතින් ඒ භවය භවපච්චා ජාති කියන එක අපි සිංහලෙන් කියන්නේ ලබාවපන් හැටියට බබා හම්බ වෙන්නේ කියලා. ඒක අපි සිංහලට දාගෙන තියෙන්නේ මේ විදිහටයි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. බබා හම්බුනට පස්සේ බබා බාර ගන්න එකයි තියෙන්නේ. ඒ බබා කොල්ලෙක් වුණත් එකයි, කෙල්ලෙක් වුණත් එකයි, යක්ෂයෙක් වුණත් එකයි. ඒක සිද්ධ වෙන්නේ භවයේ හැටියට. ඉතින් ඒකකොට පේන්න තියෙන්නේ ඒක මෞංකාර දෙවියන් අදහන කෙනෙක් නම් දෙවියන් සාංශගේ මන අපේ හැටියට අපිට දීලා තියෙන බබා කියලා. බුදුචාන් වහන්සේ එහෙම කාරක දෙවියෙක් එහෙම නැත්නම් මූලික දෙවි කෙනෙක් බ්‍රහ්මයේ බ්‍රහ්ම පදාර්ථයක් කතා කරන්නේ උන්වහන්සේ සඳහන් කරන් තියෙන්නේ භවයේ පවතින තාක්කල් මේ භවයේ හැටියට ඒ ඒ ಜಾති වල උප්පත්ති සිද්ධ වෙනවා ಜಾතිය ඇති වෙනවායි කියලා. ඉතින් ඒ විදියට ජරා මරණ ප්‍රශ්නේ භවය දක්වාගෙන කරපස්සේ යම් කිසිකට අහන්න පුළුවන් ඒ භවයට යම් වූ අදාළ හේතු කාරණාවක් තියනවාද කියලා එහෙම ඇහුවොත් මේ ඔව් කියන්නේ කියලා ආනන්ද හඳුරන්න උගන්වනවා ඒක ඇත්තටම ආනන්ද හඳුරන්නට අර විදියේ මාතෘකාවක් මත කරපුවාම ලස්සනට ධර්ම කාරණා මත කරන විදිහේ ප්‍රශ්න අහන්න හැකියාවක් නැති නමුත් සරුවචාන්සේ කටට උත්තරේ දීලා ප්‍රශ්නේ දෙනවා. නැත්නම් ප්‍රශ්නේ දීලා කටට උත්තරේ දෙනවා. ඒක තමයි සරුවචාන්සේගේ තියෙන මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. ඊට පස්සේ ඇහුවොත් එහෙම ඒ භවයට හේතුව මොකක්ද කියලා භවය ඇති වෙන්නේ මොකක් නිසාද කිම්පච්චා භවෝති ඉදි ඉතිචේ වදෙය මොකක් නිසා මේ භව වෙනවද කියලා ඇහුවොත් කියන්න කියනවා ආනන්ද හාමුදුරන් කියනවා උපාදාන පච්චා භවෝති ඉතිස්ස වචනීය ඉච්ඡස වචනීය උපාදානයක් තියෙන තාක්කල් ලබදා ගැනීමක් තියෙන තාක්කල් ඒ පුද්ගලයාට දිගටම ඒ භවය භව කියන தත්වයෙන් ගැලවෙන්න විදියක් නැහැ උපාදාන කරන කරන වාරයක් පාසා භවයට පෝර වැටෙනවා ඒක ඝන බහල වෙනවා ඒ අනුව ඒ භවයට ගැලපෙන තාලෙට උප්පත්තිය ජරා මරණ දිගට සිද්ධ වෙනවා ඒ නිසා එතනත් කාරක දෙවි කෙනෙක්වත් බ්‍රහ්මෙක්වත් නැහැ. අදාළ හේතුව තියෙන්නේ උපාදානේ. උපාදානේ කියලා කියන්නේ <clears throat> හේතු ධර්මයක්. භවය කියලා කියන්නේ උපාදානේ නිසා ඇති වෙන ඵලයක්. නමුත් ඒ ඵලය ඊගාව જાති ඇති කරට ආය හේතුවක් වෙනවා. ඒ නිසා මේ භවය කියන වගේ හැම පුරුකම ඒ ගතිය තියෙනවා. ඉස ඉස්සරහා තියෙන එක හේතු කරගෙන මේ පුරුක පහළ වුණාට ඒ පුරුක ඊගාවේ පුරුක ඇති කරන්න හේතුවක් වෙනවා. නිසා මේ එක උපාදානය ගත්තත් භවය ගත්තත් ඒ හේතුවක් වශයෙන් අපිට ඉගෙන ගන්න වෙනවා. ඒකම ඵලයක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ හැම එකකටම පූර්ණ සමාජිකත්වයක් තියෙනවා. ඒ ඉදපච්චේතාවය තුළ පටිච්චසමුප්පාදයේ තුල. ඉතින් මේ ගණන් ක්‍රමයෙන් මේ මුල හොයාගෙන යන මූලය හොයාගෙන යන ගමනේ අද අපි ඉදිරිපත් කරලා තියෙන මේ උපාදාන කියන වචනේට ඉතින් ඒක පටිච්චසමුප්පාදේ හරහා නොවි වුණත් දුක ගැන කතා කරනකොට සරුවචන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පි ඒ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛං. මේ උපාදානස්කන්ධ පහයි කෙටියෙන් කියනවා දුක. ඒ නිසා ඒක වර එක පරිසම්පාදයෙන් පිටව බාහිරවත් කැපී පෙනෙන අවස්ථාවක් තියෙනවා උපාදාන වශයෙන් ඒක අපි දැඩි ග්‍රහණය දැඩි කොට අල්ලා ගැනීම කියලයි සාමාන්‍ය සිංහල භාෂාවට දාන්නේ ඒ විදිහට උපාදාන කියන වචනේ විතරක් වින් කරලා කොටු කරලා හැදෑරුවොත් ඒ උපාදාන වර්ග හතරක් පෘථග්ජනයා තුල දෙවේලි ක්‍රියාත්මක වෙනවා නිතරම ක්‍රියාත්මක වෙනවා ඒවා නින්දෙදිත් ඇහැරගෙන ඉන්න කොටත් දැනගනත් නොදැනගනත් දිගටම ක්‍රියාත්මක වෙනවට කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා උපාදාන කියන વિષය විස්තර කරන පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒක නිසා ඒලා අහ කන දිවනාශය කය මන කියන මේ ටික පිනවීම සඳහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂ කරගත්ත ඒ සඳහා කරන ව්‍යාපාර ඒ සඳහා කරන දැඩි අල්ලා ගැනීම කාම උපාදාන වශයෙන් වැටෙනවා ඒක අද ලෝක වචනයෙන් කියනවා නම් සුඛෝපභෝගීත්වය පාරිභෝගිකත්වය කියලා සීමාව ඉක්මන තැන් තියෙනවා ඒ වගේම තමයි අපිට තේරුම් ගන්න වෙනවා ඒ විදිහට ඇහැට රූප කණ්ඩ සද්ද ආදී වශයෙන් ඒ ඒ වෙලාවේ උපාදාන කිරීමට හේතු වෙන මේ අරමුණු යම් ප්‍රමාණයක් නැතුව ජීවිතේ පවතින්නේ නැහැ. ඒ නිසා යම් මට්ටමකින් ඉක්මවපු ගමන් ඒක දැඩි දුක් පිණිස හේතු වෙනවා. මෙන්න මේ සීමාවන දන්නේ කරනාට තමයි පුත්තජනයි කියලා කියන්නේ. කොච්චරක් උපයෝගී ප්‍රයෝජනෙ තියෙනවද? කොච්චරක් ප්‍රයෝජන මට්ටම ඉක්මවලා සුඛෝපභෝගී මට්ටමට යනවද? පාරිභෝගකත්වයට යනවාද කියන එක දන්නේ නැති සතාට තමයි පුතඥය කියන්නේ. ඒක මොනම තාලකින්වත් තෝරගන්නත් බෑ. හරීම සංවේදී මල ඉලක්කේ මල පැන්නුමක් තියෙන. ඉරි පැන්නුමක් තියෙන. ඒ නිසා හැම කෙනෙකුටම මූලික අවශ්‍යතාව වශයෙන් කෑමක්, ඇඳුමක්, නිවසක්, ආහාරයක් අවශ්‍යයි. ඉතින් යම් කිසි කෙනෙක් මේ උපාදානය නැති කරන්න ඕනයි කියලා ඒ කැම ගන්නෙත් නැතුව ඇඳුමකුත් නැතුව, ගේකුත් නැතුව, පිළිතුත් නැතුව හිටියොත් ඒක අත්කලමතාණියෝකට වැටෙනවා. ඒකෙමුත් බෑ උපාදානිය ගලවන්න. ඒක සර්වචනංශ අවුරුදු 6ක් සර්වචනංශ කියන වචන වැරදි. බෝසතාණන් වහන්සේ මහා ප්‍රවචනංශ අවුරුදු 6ක් මේ උපාදානයට බයි අත්කලමතාණියෝකට ගියා. හරියට මිනිස්සු සලකුවා. ඒ පස්වක මහණුන් ඒ කාලේ දෙයයන් බුදුන්ට වගේ සැලකුවේ. මොකද ඒක හිතුවා ඒකාන්තයෙන්ම උපාදානය පිළිබඳ නපුරු පැත්ත දැනගෙන උපාදානයෙන් ගැලවීමට කරන ප්‍රායෝගික භෞතික ප්‍රයත්නයක්. ඉතින් ඒක සාමාන්‍ය කාම උපාදාන සහිත කෙනාට අමාරුයි කරන්න. නමුත් අවුරුදු 6ක් කිසිම කෙනෙකුට මනසකට කරගන්න බැරි විදිහට ඊටාමත කායත දැරිදින ක්‍රමයක් කෙරුවා. නමුත් අසාර්ථකයි. ඒක ਸਰවචනාංශ පිළිගත් අසාර්ථකයි. ඒ නිසා අපිට බෑ මේ කාමෝපාදානේ මං ගැලපෙන්න යනවා ගැලවෙන්න යනවායි කියලා ඒ ඇහැට රූප කණ්ඩ ශබ්ද වගේ දේවල් නොදී සිටීමෙන් ඒක වෙන්නේ නෑ. ඒකෙදී ඒක තනක පරිශනයක් කරලා තිබුණා. මේකේ තියෙන භයානකම පෙන්නඳ පූස්පටව අපි දන්න දවස් 7කට පස්සේ ඇස්සරින්නේ කියලා. ඌ ඒ දවස් 7ේම ඇස්සරින්න ඉස්සෙල්ලා අන්ධකාරය තියලා ඇස් ඇරියට පස්සේ දවස් 3ක් අන්ධකාරය කියලා තියෙනවා එතකොට අර ඇහැ පෙනීමේ ක්‍රියාවලිය ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්න දවස් 3ක් පමා වීම නිසා ඒ පූස් පැටවන්ගේ මොළේ වර්ධනය 130කට 40කට වැඩි ස්ථිර හානියක් වෙලා තියෙනවා ඇස් පෙනීම ඊට පස්සේ ගන්න බැරිලා තියෙනවා ඒ කියන්නේ අර ඇස් අරපු ගාම මේගොල්ලන්ට ඒකට රූප වැටෙන්න ඕනේ රූපාරම්මන වැඩනට පස්සේ තමයි ඒ ස්නායු පද්ධති ක්‍රියාත්මක වෙලා ඇහැ සෞඛ්‍ය සම්පන්නව ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ ඇදිච්ච වෙලාවේ රූප නොදී හිටියොත් ඒ ඇහි වර්ධනය එහෙම නැත්නම් ඒ දෘෂ්ටි සම්බන්ධ ස්නායු වල වර්ධනයේ තද්ද බල හානියක් සිද්ධ වෙනවා. ඊ ලොකු වුණාට පස්සේ කොච්චර රූප දුන්නත් හදන්න බෑ. ඒක නිසා එවැනි හානියක් මොළයට සිද්ධ වුණොත් දැන් පූසෙකුට නම් නිවන් දකින්න බෑනේ. මිනිස්සෙකුට එහෙම වුණොත් එයාට ඊට පස්සේ ධර්මයක් තේරුම් ගන්න මේ බණක් භාවනා කරලා ඥානයක් පාල කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ රූප වලින් ඇහැට රූප වලින් කනට ශබ්ද වලින් ප්‍රඥා වර්ධනයට යම් මට්ටමකට උදව් කරනවා. ඒ මට්ටම නැතුනොත් මොළේ වර්ධනය ප්‍රඥා වර්ධනය හානි කරනවා. ඒ නිසා මේ මට්ටම නොදී සිටීම අත්කලමතාන් යෝගී. නමුත් මල පැනපු ගමන් හරියට උපයෝගීතාවයේ ප්‍රයෝජන සලකලා වැඩ ගන්න මට්ටම පැනපු ගමන් සුඛපභෝගීත්වයට වැටෙනවා. ඒසොට කාම උපාදානයට වැටෙනවා. ඒක නිසා මේක හරියට කඹේ ඇවිදිනා වගේ වැඩක්. ඉතින් ඒ తত্ত্বය දන්නේ නැති කෙනාට තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. ඉතින් ඒ පෘථග්ජනයයි නිසා <clears throat> ඉන්නේ හැම වෙලාවෙම මධ්‍යම ප්‍රතිපදාව ඉක්මවලා මධ්‍යම ප්‍රතිපදා දන්නේ නැහැ. හරියටම කඹේ වදින හැටි දන්නේ නැහැ. එක්කෝ අත්ති කිලමතාන යෝගේ එක්කෝ කාමසුඛල්ලි කාණ යෝගේ. ඒ නිසා කවදාකවත් මධ්‍ය ප්‍රතිපදට ප්‍රතිපදාට එන්නේ නැහැ. අර අත්ති කිලමතාන යෝගේ අත්ලගත් එක්කන ඒක දෘෂ්ටියක් කරගන්න. කාමසුඛල්ලි කාණ යෝගේ අල්ලගත් එක්කන ඒක දෘෂ්ටියක් කරගන්න. දෘෂ්ටියක් කරගෙන ගැටුමකුත් ඇති කරගන්න. ඉදමිව සත්‍යම් මෝගමඤ්ඤං කියලා මෙයමයි සත්‍ය අනික් සියල්ලම මෝඩයෝ අනික් සියල්ලම හිස් පුද්ගලයෝ කියලා අත්තිකිලමත අනියෝගයට ගිය කරා කාමසුකල්ලිකාණ යෝගයේ කරාට දොස් කියනවා කාමසුකල්ලිකාණ යෝගයේ ගත් එක්කන අත්තිකිලමත අනියෝගයේ ගත් එක්කන දොස් කියනවා ඊට පස්සේ ආසාවෙන් පටන් ගත්තට රණ්ඩුවක ඉවර වෙන්නේ වැඩි වැඩි කතාවට අරගන්නේ ආසාවෙන් කාමේ නමුත් අන්තිම ගහමරා ගන්නවා ඒක කිතරම දෙන්නේ පාරවල් දෙක යන්න ගියා. ඒ නිසා ඒක ඇතුලේ මහ විශ්වම පෙරලි වගේක් තියෙනවා. හරිම විෂමයි. ඒව වංචනික ධර්ම හරහා එහෙම නැත්නම් ෂටගති මායාවි ගති හරහා අවුල් බෝලයක් ඇති කරනවා. මහා පටලවිල්ලක් ඇති කරනවා. ඒ නිසා මේ කාමෝපාදාන කියන එකත් විශාල විෂයක්. සාකච්ඡා කරන්න වටින විශාල විෂයක්. නමුත් අපි හිතුවොත් යම් කෙනෙක් අපි හිතමු මොන ක්‍රමයකින් හරි අපි කියන සාමාන්‍ය අබිනිෂ්ක්‍මණය හරහා එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව හරහා ඒ ඇහ කන දිවනාසය කය මන කියන කොටස් කීකරු කරගත්තා කියලා. ඒ දිග කතාවක් කෙටි කරන්න ඕන නිසා මම එහෙම වාක්‍යයක් කියනවා. ආන්නේම කල්ලිවලා ඒ පුද්ගලයා මේ වගේ තැනකට ඇවිල්ලා රූප බලන්නේ නැති වෙන්නේ අද්දක වහගන්න. ඒ වාට සද්ද අහන්න නැති වෙන්නේ සද්ද නැති තැනක රිට්‍රීට් එකක් හොයාගන්න. ඊට පස්සේ ගන්ධ රස නැති අපි වෙන පරියන්කයට ගියයි කියලා. ඇසට ගඳ බැලිලකුත් නැහැ රස බැලිලකුත් නැහැ. ඊට පස්සේ ස්පර්ශ වශයෙන් ගොඩක් නැති කිරීම සඳහා ආනපාඩ දාන. එහෙම නැත්නම් කය හොඳට පටල කරලා තියාගන්නවා හසුරවන්න ඕනේ නැහැ. ඉරියව් පවත්වන්න ඕනේ චේතනා කරන්න ඕනේ ඉරියව් එහෙම මුත්ත තිබ්බා වගේ ඉන්න තාලෙට තියලා හුස්මට විතරක් හිත දැම්මයි කියලා. එතකොට මේ පුද්ගලයාට අර කාම උපාදාන පිළිබඳව ඒ මොහොතේ ලොකු අරසාවක් තියෙනවානේ. අපි මේක වෙන පැත්තකින් කිව්වොත් යම් කිසි කෙනෙක් පරියන්කේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කිව්වොත් ඒක කියලා කාම උපාදානෙන් ගැලවිලා. එයාට ඒ බරපතල සංසාරේ පුරාට ගෙනිච්ච අර ඉබ්බ කට්ට ගලවලා දැම්මා වගේ ඒ මනුස්සයා ඒ චිත්තක්ෂණය මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය රාගයෙන් නිස්සිත නැහැ. ද්වේෂයෙන් නිස්සිත නැහැ. ඒ වගේම මම මෙතන ඉන්න බව දන්න නිසා මොහේ නිස්සෘතත් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා ওই කියන උපාදාන වලින් අර පිටම ලෙල්ල පිටම කට්ටේ ගලවලා දාන්න පුළුවන් තරම් බරපතල ජපමන්ත්‍රයක් තමයි මේ එලඹ සිටි මොහොත. නැත්නම් සතිය. එහෙම නැත්නම් සූදානම් ශරීරේ. එහෙම නැත්නම් අප්‍රමාදේ. ඒ නිසා ජීවිතේට එක චිත්තක්ෂණයක් හෝ දවසකට එක චිත්තක්ෂණයක් හෝ පරියන්කයකට එක චිත්තක්ෂණයක් හෝ පැයකට එක චිත්තක්ෂණයක් හෝ එහෙම නැත්නම් මෙන විදිහින් කරන මේ ක්ෂණ සම්පත්තිය ලැබනවා නම් ඒක කළ හැක්කක් බව තේරෙනවා. ඉතින් ඒ නිසා ඒකෙන්ම තවත් වාක්‍යයක් නිගමන වාක්‍යයක් ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුට වාඩි වෙලා මම දැන් මෙතන කියන තැනට එන්න බැරි නම් එයා භාවනාවට අභාවියයි. එයාට නිවන් දකින්න බෑ. නිසා ඒක හොඳ කඩින් පරීක්ෂණයක්. තමන්ට උනත් තමන්ගේ ජීවිතේ යම් වෙලාවක වැටෙනවා නම් මේ තියෙන ප්‍රශ්න නිසා, මේ තියෙන වේදනාව නිසා, මේ තියෙන දුක් ගැන විලෙන නිසා මට වර්තමාන මොහොතේ හිත ගන්න බෑ කියලා ඉතින් අපාය තමයි. ඒ කියන්නේ සෝදලා ගන්න දෙයක් නැහැ. ඒ චිත්තක්ෂණේ ඉවරයි. යම් චිත්තක්ෂණයක අපිට පුළුවන් නම් නෑ පටන් ගන්නකොට මට සක්මන ඉස්සරහින් ඉඳගෙන ඉන්නකොට හරි පරියංගයට ගිහලා ඉඳගෙන ඉන්නකොට හරි එතන වැසිකිලි පෝච්චිය උඩ ඉඳගෙන ඉන්නකොට හරි මම දැන් මෙතන ඉන්නවා කියලා ගඳ කිලිය වැසි කිලිය කියලා වෙනසක් නැහැ. ගඳ කිලිය හිටියත් වැසි කිලිය හිටියත් පින වෙනවා. ඉතින් ඒ ක්‍රමයෙන් අපිට පෙන්ලා දෙන්න පුළුවන් මේ උපාදාන කියන වචනේ විස්තර කළා විස්තර කරලා බලනකොට මේ කාම උපාදානයේට මේ ලෝකයේ 99.999ක් මිනිස්සු දේශපාලන කියලා හදාන ආර්ථික විද්‍යාව කියලා හදාන සමාජ විද්‍යාව කියලා හදාන විකාර කරද්දී බුදුජානක අපිට පෙන්ලා දීලා තියෙන අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් විවේක ස්ථානයකට ගිහිල්ලා Taman ඉන්න ඉරියව්වට වර්තමාන මොහොතට ක්ෂණයට හිත දාලා බලන්න ඒ අදිස්ථාන ශක්තියක් තියෙනවා ක්‍රමවේදය හරිනම් මේ කාමෝපාදානය කියන එක తాවකාලික පොඩ්ඩක් එමේ කරන්න පුළුවන් ඉතින් ඒකට එවැනි මේ යටිනා ජපමන්ත්‍රයකට අපි අපේ ජීවිතෙන් කොච්චර වෙලා දෙනවද ඒක දැනගත්තත් ඒක පැත්තක දාලා নানা ආකාර විකාර වලට අපි කොච්චර යනවද කියලා බැලුවොත් ඒ තේරෙනවා තමන්මයි වගේ කියන්න ඕනේ. මේක ඔප්පු කරගන්න පුළුවන් නම් ඊට පස්සේ ඊට ගැළපෙන විදිහට කටයුතු කරනවා නම් යාට පුළුවන් සාමාන්‍ය විදිහට ඒ කාම උපාදාන අයින් කරන්න. ඊට පස්සේ සීලබ්බත උපවදානය කියලා එකක් තියෙනවා. ඒක මගේ මට තිබුණේ ගිහි කාලේ මම සතුම් මරන මිනිසෙක් මම හොරකම් කරන මිනිස්සෙක්, මම කාමීත්‍යචාර කරන මිනිස්සෙක්, බොරු කියනවා බොනවා. මේ පහ නිසා මම භාවනා කළ යුතු නැහැ. මම වෙනනම් භාවනාවට භව්‍ය නැහැ. කියලා භාවනා කරන්න අතරට යන්න මට ලයිසන් නැහැ. මම පාපතරේ, මම ගිහියෙක්, අමු ගිහියා. ඒ නිසා භාවනා කරන්න බෑ කියලා අපි බීචිකාවක් ඇති කරගන්නවා. ඒ බීජිකාව නිසා අපි මෙවැනි ප්‍රයත්නයක් සතිය පිටවඳ හෝ එහෙම නැත්නම් පරියන්කයකට වාඩි වෙලා සත්පුරුෂයන් අතර වාඩි වෙන්නවක් පැකිලෙන කපිට කියනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර ලද මනුස්සාත්ම භාවය නිකාම නිකං මත් මේ වසලයේගේ බලු මසලියක් අතරපත් වෙනවා. මෙච්චර වටින මනුස්සකම අපි ගිහින්ම තුච්ච කරගන්නවා පහත් කරගන්නවා. මොකද අපිට උගන්ලා තියෙන්නේ එහෙමයි. නමුත් කාට හරි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නැත්නම් ඉති අධිෂ්ඨානයක් ගන්න පුළුවන් නම් ඔය සීල වෘත වශයෙන් නිවන් නොදකව ඇත්තෝ ලයිස්තුගත කරන දේවල් නිවනට අත්‍යවශ්‍යද නැද්ද කියන එක ඒක වෙනම මාතෘකාවක්. යම් කිසි කෙනෙකුට තැනකට ගිහිල්ලා වාඩි වෙලා මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාගේ ඒ ප්‍රමාණය හොඳටම ඇති ඉදිරි ගමන පටන් ගන්න. ඒ මනුස්සයාට පෞකාරයට ගල් ගන්න විදිහට තෝ කාලා කන්නේ තෝ ඉන්න අපිත් එක කියලා කොන් කරන්න හදන එක විතර පාපතර වැඩක් ඇත්තේ නැහැ. එහෙමනම් බුදුහාමුදුරන් අඟුලිමාලට කිට්ටු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඒකට 999ක් විතර මරලා අම්මා මරන්න කඩ උස්සගෙන ඉන්නේ. බුදුහාමුදුරන් කියන හිටපිය මහන තෝත් මරනවා කියලා. ඒත් බුදුදන්හන්සේ පැකිලුනේ නැහැ. පටාචාරා මේ වගේ දන්න කඩහන වැඩනේ අමුනිල්ලු අස්තරේ. දරුවන් දෙදෙනෙක් වදපු කාන්තාවක්. බලය යන්නේ මෙතෙන් මේ සෙනඟ බනහන වෙලාවෙන් ප්‍රමුඛ කරතු මේ හෙළුවෙන් මෙතෙන් ආවේ කියලා ඇහුවේ නැහැ. නංගී සීයලව ගනින් කිව්වා. ඉතින් එච්චරයි බුදුහාමුදුරන් ඕනේ. නෝ දැන් ඉන්න ආමුදුරන්ට ඒව මදි. දැන් වගේම ඉන්න අනෙකුත් ඔය මේ සදාචාරවාදීන්ට ඒව මදි. ඒ මේ අට සිල් අරන් තියනවා. රාමඤ්ඤනිකායේ සියන්නිකායේ මහායානයේද අර ඔක්කොමලා හිසුගත කරලා බලන්න බොහෝම කලාතුරකින් කෙනෙකුට තමයි සත්පුරුෂයන් අතරටවත් යන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන මනුස්සයර තේරෙනවා ඔය නොකරන වෙදකමට තමයි කෝඳුරු තෙල් කාලා 7යි 7යි ඕන කරන්නේ. කිරණ වෙදකමට ඒක ඕන කරන්නේ නැහැ. මං කියන්නේ මේකෙන් සීලය පහත් කරලා තුච්ච කරලා සලකනවා කියලා මං කියන්නේ. පටන් ගත්තට පස්සේ ඕනි තරම් අවස්ථාවක් තියෙනවා සීලය හදාගන්න. ඒ නිසා මතක තියාගන්න ආනන්තරිය අකුසල කර්ම පහ වෙලා නැත්තම් අනිත් ඕන දෙයක් හදලා දෙන්න පුළුවන්. හැබැයි හදාගන්න ඕනකම තියෙනවා. හැබැයි ඒ සඳහා සීලබ්බත පරාමාශය කියලා වෙනම උපාදානයක් තියෙන බවත් සදාචාරවාදීන් කියලා මේ ලෝකේ පිස්සෝ జాතියක් ඉන්නවා. ඒ මිනිස්සු කවදාවත් භාවනා කරන්නේ නැහැ. අනුන් කිරනවා, අනුන් මනිනවා, අනුන්ට ගොඩ ඉඳගෙන වතුරේ පීනන අයට පීනන්න උගන්වනවා. ඒ නිසා වෙන්නේ මොකද්ද? එළඹෙන්න පෙළඹෙන තියෙන කෙනාට පෙළඹෙන්න හම්බ වෙන්නේ. මේ නිසා වෙන්න ඇති මේ නිසා වෙන්න ඇති ඔය <clears throat> බටහිර ලෝකයේ මිනිස්සේ මේ සතිය කියන ධර්මය හදාරුවාට පස්සේ ටිකක් ඒකට හිතේ දොරවසේ මිනිස්සයා ලියලා තිනවා මේ සතිය පිළිබඳ අධිකාරී ශක්තියක් කිසිම කෙනෙකුට නැහැ කියලා. උඹට සත්‍යමත් වෙන්න බෑ, උඹට සත්‍යමත් වෙන්න පුළුවන් කියලා තව කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ. ඒ නිසා ඒකේ තියෙන සාර බහම తত্ত্বය, ඒ වගේම ਸਰව ව්‍යාපී తত্ত্বය නිවනමයි කියලා හිතා ගන්න වටිනවා. ඒසා වටින මේ චෛතසිකය සතිය කිසි කෙනෙකුට කියන්න බෑ මට මම දෙන්නේ සතිමත් වෙන්න කියලා. එහෙනම් කියන්න බෑ මගේ පුතා නිසා මම ඔයාව සතිමත් කරනවායි කියලා. ඒ දෙකම බෑ. ආනේ ඒ ಗುಣ අපි හොඳට තේරුම් ගන්න ඕන අපි මේ ගත කරන ජීවිතයේ තියෙන කටුසර தත්තරවලටපත් වෙනකොට අපි ගත කරන කොච්චර නෛර්යානික ධර්මිකද ඉන්නේ. අපි මේ සිල්වන්තයි කියලා සීලවන්තකම පෙන්වන්න කරන වැඩක් නෙවෙයි. අපි ළඟ තියෙන පුංචි සීලයෙන් මේ පටන් ගන්න ඇති. හැබැයි පටන් ගන්න ඉස්සරහට යනකොට අනිකුත් කෙනෙකුට වඩා ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ සීලය පිළිබඳව. ඒක මේ හරියට කියනවා නම් ඔපරේෂන් එකකට කවුරු හරි නම් කරාට පස්සේ තියටර් එකට ගන්න ඉස්සෙල්ලා ඔක්කොම මයිල් බාලා නාවලා සුද්ධ කරලා විනියා තියටර් එකට ගන්න ඉස්සෙල්ලා ඩිසින්ෆෙක් කරන්න. තියටර් එක ඩිසින්ෆෙක් කරන්න ඕනේ. දොස්තරත් ඩිසින්ෆෙක් වෙන්න ඕනේ. උපකරණ ඩිසින්ෆෙක් කරන්න ඕනේ ඔපරේෂන් එක පටන් ගන්න ඉස්සෙල්ලා. නමුත් ලෙඩා ඉන්න වෙලාවේදී ලෙඩා තීන්දුව කරන්න ඉන්න ඔපරේෂන් එකට සුදුසුයි කියලා එතකොට විස බීජ තියෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඇටෙන්ඩන්ට් ගේ වැඩේ ලෙඩා සුද්ධ කළ දෙන එක. ඒ වගේ මේ වගේ වැඩ කර බැස්සට පස්සේ සීලබ්බත උපාමාත්‍ය උපාදානය කියන එක මහා ලොකු දෙයක් විදියට බරක් ගන්න නැතුව මට මෙතෙන් එන්න සුදුසුකම් දැන් ඇති. නමුත් මවන්නන් මෙනි භාවනා කරන්නෙක් මෙනි භාවනා පිරිසක් අතර ඉන්න කෙනෙක් මේ වගේ ජීවිසුමට යත්ගෙන මම ඊට වැඩි සැලකිලිමත් වෙන්න ඕන හික්මෙන්න ඕන සීතල වෙන්න ඕන කියලා දිගටම සීලය හදා ගන්න ගතිය අපි සර්වඥාන්ස අපට දේශනා කළා තියෙන්නේ සීලය හැම වෙලාවෙම අදි සීලයක් කරගන්න උත්සාහ කරන්න. අදි සීලය කියන එකට වර්ණ ගන්න බෑ. අදි සීලය කියන්නේ දැන් ඉන්නවට වැඩි එකක් එච්චරයි. දැන් ඉන්නේ සීලය පන්තිල 6 8 සීලයක්. දැන් ඉන්නේ 8 සීල් නම් 9 සීලයක්. 9 සීල් නම් දස සීල් වේයක්. දස සීල් නම් සාමණේර වේයක්. සාමණේර නම් උපසම්පදා වේයක්. ආදි වශයෙන් ඒ සීලය කියන මේ ඉනිමගේ හැම වෙලාවෙම ඉදිරියේ බලන්න. කිසිම තැනකට ගිහිල්ලා දැන් මම හරි මම අංග සම්පූර්ණයි කියලා කියන්න බෑ. ඒ වගේම තමයි පටන් ගන්නකොට මෙන්න මෙච්චරක් සීලේ තියෙන්න ඕනේ කියලා ඒ මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ ගැන උගාක් සිල්වන්ත උගාක් සම්ප්‍රදාන කුල උගාක් විප්ලවයක් කරපු ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ පොතේ ලියලා තියෙනවා බුදුරජාණන්සේ කිසිම තැනක ඔබ පංචිල් අරගෙන දවස් සුමානයක් හිටියට පස්සෙමයි භාවනා කරන්න ඕනේ කියලා කිසිම තැනක සීලය මෙච්චර කල් රැකිය යුතුයි කියලා පෙන්ලා දෙලත් නැහැ. අවමට්ටම තියෙන පංචිල්. නමුත් ඒ සම්තති උපාසක කියවත් කතාවේදී අඟුලිමාලාගේ වගේ එන්න එහෙනම් নমස්කාරය කියන්න පංචිල් දීලා ඉන්නම් කිව්වනම් අර කඩෝසගෙන ඉන්න මනුස්සයද? අඟුලිමාලත් එක්ක ඒ මොකොත් නැහැ. සිද්ධිය වෙලත් නැහැ. කිසිම තැනක පංචිල් සමාදන් කළා නැහැ. නමුත් දේශනා විලාසයේදී සිල් අදිෂ්ඨාන වෙන මට්ටමට උද්දේශ ගන්න. සම්දති අමිතුමා කියලා කියන්නේ හත් දවසක් බීලා රජ ඇඳුම් ඇඳගෙන රජ සිටියෙන් ඇතෙක් පිට යෙමිණියෙක්. ඒත් පුතාන කතා අද දවසේ මෙයක් සමහරනවා අද මැරෙන්න ඉතල රහත් වෙනවා කියන. ඉතින් ඒක නිකන් දෙහියට හැපෙන වචනයක් වුණා. මිනිසුත් හිත හිටියා නිකන් බුදුහාමුදුරුවෝ ආවට ගියාට වචන කතා කරනවා කියන. තව සිද්ධ වුණාට පස්සේ මාජී සයඩෝ සඳහන් කළා තියෙනවා මේ මිනිසා මේ තරම් බීලා බීමතේ සාසුමානයක් හිට මිනිස්සේ තත්ත්ව තේරුම් ගත්තා. තද බල සංවේගයක් පහළ වුණා. බුදුරජාණන් දෙවියන් දේශනා කරපු ධර්මයේදී සීලය පිළිබඳ වචනයක් නැහැ. නමුත් ඒ පුද්ගලයාට සීලය අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨාන කරුවත් ඇති අදිෂ්ඨාන කළා චිත්තක්ෂණ කීයක් යන්න ඕනද සමාධියට යන්න කියලා කිසිම පොතක සඳහනක් නැහැ. මම නැවතත් කියනවා මම මේ සීලය අව탁සීරු කරන්න හදනවවත් සීලේ තියෙන වටිනාකම නැති කරන්න හදනනේ මේක අපරාධ නිකන් මේ අනුම්මනින තමන්මනින දේශපාලන අවියක් කරගන්න යන්න එපා. සීලය කියන එක දේශපාලන අවියක් කරගන්න යන්න එපා. තමන් පිළිබඳව හෝ අනුන් පිළිබඳව ඒකට හේතුව මනුස්සකම නැතිකම. ඒ නිසා සීලබ්බත උපාපා සීලබ්බත උපාදානෙ කියන එක ඔය අපේ ওই නිකායේදී ඒ ලංකාදීපේ නිකාය වල බලනකොට බොහෝම පුංචි කාරණාවක් අරගෙන තෝතෝ වරපල කියන රණ්ඩු සරුවල් කරගෙන ඇත්තටම එච්චර ගියොත් නරකටයි. ඔක බඳාගත්ත සංඝයා විතර ගියොත් නරක නෑ. ඊයන්ගේ දිනව කුල වේදේ තියෙනවා. දැන් යන පන්ති ભેදේ තියෙනවා. ආර්ථික ભેද තියෙනවා. ඉතින් එකෙන් බාන කොච්චර අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඇති වෙනවද කියලා. එනිසා සීලපතු පාදානය කියන එක තේරුම් ගන්න ඕනේ ප්‍රයෝජනේ සලකගන්න වටිනා වැඩකට යනකොට පිරිසුදු වෙන්න ඕනේ. පිරිසුදු වෙන්න උනාට මිනිස්සෙක් කිසිම කෙනෙක්ගේ නුසුදුසුකමක් නැහැ. ඕනම කෙනෙක් සෝන කෙනෙකුට ගන්න පුළුවන්. ඒ ඒ தত্ত্বය අපි ආරක්ෂා කරලා දෙනවනම් සීලබ්බත උපාදානය කියන ප්‍රශ්නේදී අබෞද්ධෙක් කියලා එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා කොන් කරන්න අවශ්‍යතාවය නැහැ මසලා ඇස්සෙන්ලා හරි. ඒක තමයි වෙලාව. ඒ වගේම තමන් වශයෙන් තමන් කල්පනා කරගන්න ඕනේ අපි ඊයේතර ධර්ම සාකච්ඡා කරන වෙලාවදී මතක් කරෝ වගේ අපිට මේ කළ හැකිව තියෙන අබිනිෂ්ක්‍මණය අපි තාම කරලා නැති නිසා මේට වැඩිය කරන්න පුළුවන් අපිට කරගන්න බැරි නිසා ඒක හීනමානයක් වෙන්න හෝ එහෙම නැත්නම් මේ ගමනට බරුවක් විලංගුවක් වෙන්න දෙන්න එපා. අපි මේ වෙනකොටත් විශාල මානව සංහතියේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්, මේ ජීවිතේ සීලයක් රකින්න පුළුවන්, සමාධියක් වඩන්න පුළුවන්, ප්‍රශ්නාව ප්‍රඥාවක් වඩන්න පුළුවන් කියන සුළුතරයට වැටිලා ඉන්නේ. ඒ සුළුතරේ සක්‍රීය ඉදිරියට යන මේ යුද්ධ බිමට බහැපු මේ යුද සෙබළුනේ. පුංචි කළ සලකන්න හරකයි. අපිට අවස්ථාවක් තියෙන ඕන තරම්. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක තේරුම් ගන්න සීලබ්බතු පාදානීය ප්‍රයෝජනේ සලකලාම ආයිම තේරුම් ගන්නවා මිස තමන් සීලය අඩුයි කියලා තුච්ච කරගන්න හෝ නැත්නම් සීලවන්තයි කියලා නම්බුකාර කරගන්න ගියොත් ඒ අර සප්පුරුෂ සූත්‍රයේ සරුවචනාසේ කට හොදලා කියනවා යම් කිසි කෙනෙක් පිරිසක් එක්ක මහානකම් කරද්දී භාවනා කරද්දී ජීවීවා පැවිදි වයිකන සඳහන් කර තියෙන පැවිද්දෙක් ගැන මම සීලවන්තයි කියලා අනෙක් කට්ටිය දුස්සීලයි කියලා ඒ පුද්ගලයා ඒ සීලවන්තකම ඉස්මතු කරගෙන අනිත් අය පහත් කළ සලකනවා නම් තමන් උසස් කළ සලකනවා නම් අසත්පුරුසයි කියලා කියලා තියෙනවා. කට හොදලා කියලා තියෙන අසත්පුරුසයි කියලා. ඒ මොකද සීලවන්ත වෙච්ච පමණින් නිවන් දකින්න බෑ තේරුම් අරගන්න ඕනේ මේ සීලවන්තකම නිසා මට මාන්නයක් ඇති වුණා නම් මේ සීලවන්තකම මම ලෝගුවක් කරගෙන කරේදා ගත්තා නම් ඒකම භාවනාවට බාධාවක් වෙනවා. කරන්න තියෙන්නේ සිල්වතුන් විසින් කළ යුතු ප්‍රතිපදාව රකින්න එකයි. එහෙම නැතුව සීලය අර විදියට අනුම්මරින්න තමන්මරින්න ගත්තොත් ඒක දේශපාලන අවියක් කරගන්නවා. ඒ දේ තමන් වශයෙන් තමන් කරන්නත් නරකයි අනුන් වශයෙන් කරන්නත් නරකයි යම් කිසි කෙනෙක් යම් තැනක අන්නේ විදිහට දීලබ්බත උපාදානයකට යන්නේ නැතුව කටයුතු කරනවා නම් අන්‍යා කල්යාණ මිත්‍රෙක් විදිහට තේරගෙන තත්පුරුෂෙක් විදිහට තේරුම් ගන්න එවැනි සෙවණක එවැනි වැඩ කරන පිරිසකින් ලැබුණත් ඒක විශාල දෙයක් නමුත් ඒක මොහොතට මතක තියානින්න ඒ වගේ කාරණාව උත්සන්න වෙන්නේ නැහැ භවනාට එනකම් දන් දෙන වෙලාවක ඔච්චර සිල් ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිල් රකින්න වෙලාවදී ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සීලකින් ඉඳලා භාවනාවට යනකොට තමයි තමන්න තේරුම් ගන්න වෙන්නේ. ඒ තමන්න ගැළපෙන පිරිස කියන්නේ උත්තරම සීලවතත් සිල් නැති කෙනත් සමෝසය ගත කරනවා දෙන්නම දන්නවා දෙන්නම තමයි හැදෙන්න තියෙනවා කියන්නේ. අන්න එවැනි පරිසරයක් ඉන්නවනම් ඒකට නෑදෑකම කියයි. ඒක තමයි අපි හදා ගන්න ඕනේ භාවනා පරිසරයේ සමග්ගානන් තපෝසුකෝ කියලා සර්වචන්සේ සඳහන් කරලා තියෙන මේ තපස සුඛයක් වෙන්නේ සමගිවුවන්ට. සීලේ හේතු කරන හැටි අපි බෙදෙන්න ගියොත් තපසක් නම් කරන්න බෑ. පැවිද්දක් කරන්න බෑ. නිසා ශීලාවපත උපාදානයත් ඒ කාමෝපාදානය හරපු කෙනාට අත්හරපු කෙනාට හම්බෙන ඊගාව අභියෝගය තමයි ශීලාවපත උපාදානේ. ඒ දෙක සුද්ධ කරගත්තට පස්සේ තමයි චිත්ත සීල විසුද්ධියට පස්සේ තමයි චිත්ත විසුද්ධියක් කියලා යම් ප්‍රමාණයකට ඊගාව දැන් අපි උපාදාන කියනෙව්වා ලුණු ගෙඩික පොතු වගේ ගත්තොත් ලුණු ගෙඩියේ පුතමතේ උඩම තියෙන රතු පාට තියෙන පැංගිර තියෙන පොත්ත කාම උපාදාන. ඒක ගැලෙවට පස්සේ ඊට දෙ ටිකක් රතු පාට වෙච්ච පොත්තක් හම්බ වෙනවා. ඒක ගැලෙවට පස්සේ ඊට දෙ ටිකක් රතු පාට තියෙන තව පොත්තක් හම්බ වෙනවා. ඒක පතුරු ගන්නයි තියෙන්නේ. එක එක එක එක අයින් කරන එකක් තියෙනවා. මම කියන්නේ මේක හරියට ලුණු ගෙඩික පොතු යනවා වගේ එක එක යනවායි කියලා. නමුත් වෙන කියලා දෙන්න ක්‍රමයක් නැහැ නේ. ඒ තියෙන උපාදාන හතර විස්තර කරන්නේ මේ වගේ. කාම උපාදානයට පස්සේ ඒ සීලබ්බත උපාදාන වලට. ඒකත් හරි ලස්සන වැඩි. ඒ කියන්නේ කාම උපාදාන දින වලට සීලබ්බත උපාදානයක් එන්නේ. හොඳට බොන්න මිනිහ ඔක්කොටම මචනා කියාගෙන ඉන්නවා. හොඳට බොන්න මිනිහ කවදාකවත් නැහැ නේ ඔය තේරෙන්නේ බිය කවි වල ගණන් ගන්නවා මචං ඒක කියපු දේවල් කියනවා පව් වෙන කටක් දාගන්නවා. බොන් නැති මිනිස්සු තමයි සීලය සලකන්නේ. ඒ ඒ ඕ මම දන්නේ මේ නිදර්ශනේ කාන්තාවක් සිරිතර ගැලපෙන්නේ නැහැ සංඝයා වන්දලටත් ගැලපෙන්නේ නැහැ මම සංඝයා වන්දනාවක් උනාට එදික කාරණා වෙච්ච වෙයි සිල්පද මේ කාමයේ ඉඳ ඉන්න මනුස්සයා සිල්පද තියෙන විදිහ නැති වෙන්නේ වාංගු මායින් කරන්නේ එයා කාට සහෝදරංගල් කියගෙන ඉන්න එකයි තියෙන්නේ කාමයේ අතහැරපු ගමන් සීලයට ගිය ගමන් ඊට පස්සේ අරක තිරසනා අරක මේකා කියාගෙන මම විතරයි සිල්වන්තයා කියන අහගෙන පටන් ගන්නවා ඊට පස්සේ ඒ යම් කපනවයි කියන එක හරි අමාරුයි. සීලබ්බත උපාදානයට ගියාට පස්සේ අර කාමයේ අතහැරලා ගත්තනේ සීලේ ඒක ලෝගුවක් කරන පටව ගන්නවා. ඒක ගලවන එක අමාරුයි. නමුත් සරුවචනාංශයේ සීලේ අන්තිම කෙලවරට ගිහලානේ කතා කරන්නේ. ඒ නිසා සරුවචනාංශය එහා කතා කරන්න කවුරුත් නැහැ. උනන්ද කියනවා උඹට ඒක උපාදාන වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි හිතමු මේ දේශනා පවත්වන්න යම් කිසි ප්‍රමාණයට අපි සීලය පිළිබඳ තියෙන මේ ලෝගුවත් ගලවලා දැම්මයි කියලා නැත්නම් දුස්සීල වෙනවා කියන එක නෙවෙයි. එන්න එන්න මම සීලය වැඩි කරන්න ඕනේ. නමුත් අපි සමගිය වෙනුවෙන් ඔක්කොම එක බත්තලිය කන්න ඕනේ. ඒක පැදුරු බුදියන්න ඕනේ. ආනෙතන ගියාට පස්සේ තමයි ඔය කියන අත්වාද උපාදාන එහෙම නැත්නම් ditthුපාදාන එන්නේ. එහෙනම් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. යම් කිසි විදිහකට යම් කිසි කෙනෙක් කාම උපාදානයක්, ditthි උපාදාන, සීලවතු උපාදානයක් අරගෙන පස්සේ එසේ අපුදුමාකාර විදිහට ditthි උපාදානට වැටෙනවා. ඒක ඔය මේ භ්‍රමජාල සූත්‍රයේ විග්‍රහ කරපු බටහිර ස්වාමීන් වහන්සේලා දෙනමක් පෙන්වලා තියෙනවා. ඕගොල්ලෝ අහලා ඇති භ්‍රමජාල සූත්‍රයේ ditthි 62ක් ගැන කතා කරලා තියෙනවා. මේ 62ම තියෙන්නේ සමතය සමාධි භාන අර්ගිය කට්ටියට. 49ක් දිට්ඨි 62න් 49ක් සමාධිය තියෙන අයට එන්නේ. 13ක් ප්‍රඥාව තියෙන අය. කාම උපාදාන කියන අයට 62න් එකක්වත් නැහැ. හොඳට මතක තියාගන්න කාම උපාදාන කියන ඉතින් සා කහ පල්ල බී පල්ල ජොලි කරපල්ල කියන මිනිස්සුන ඔය දෘෂ්ටි 62න් එකක්වත් නැහැ. ඌට ඒ දෘෂ්ටියත් එකයි මේ දෘෂ්ටියත් එකයි කණ්ඩාම් පේනවනම් සුද්ධෝදන වගේ සුද්ධ කෙරුවා ඉවරයි. ඒ වගේ සීල නැති මනුස්සයට කවදාකවත් දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක තියාගන්න මේවා එකින් එක පොතු අරිනකොට ඊගාව එක මතුවෙන්නේ අර තුවක්කුවේ සේෆ්ටි කැච් එක වගේ. ගලවන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් දික්ටි පටලවිල්ලක් ඇතිලා තියෙනවා නම් ඒ මනුස්සයා එක්ක කාමේ ගණන් ගන්න නැත්නම් කාමයේ පිළිබඳ යම් ප්‍රමාණයකට ගැලවිලා. සීලෙකත් හිතලා. මතක තියාගන්න සමත භාවනා කරපු අයට දික්ටි 49ක් බලාගෙන ඉන්නවා යාවට්ටන්නේ. ප්‍රඥාවෙන් තියෙන දෙනා දිස්ති 13ක් එයා වටන්න. ඊට පස්සේ දැන් මේ කාමෝපාදාන ලෙල්ලත් ගලවලා, ditthi upadana ලෙල්ලත් ගල මේ හීලබ්බත උපාදාන ලෙල්ලත් ගලවලා, ditthi upadana ලෙල්ල ගලවන්න ගියාම මේ වන්සට පුදුම තදවිල්ලක් තද වෙනවා. ඇයි හත් දෙයියනේ මේ මුළු සම්පූර්ණ කාමයට අතහැරලා සීලියත් අයින්දලා මම අල්ලාගත්ත එක උඹ කවුද මගේ වගලවන්න උඹ ළඟ කාමේ තියෙනවා උඹ ළඟ සීලේ තියෙනවා මම එහෙමද මයි ළඟ කාමේ නැහැ මයි ළඟ සීලේ නැහැ ඒ නිසා මේ තිත්‍ය ඒකාන්ත සත්‍යයි උඹ බොරු බුදුජානක කියන මම මේ ලෝකයට ආවේ උඹලට කාම උපාදාන නැති කරන්න උගන්නන්නට නෙවෙයි. <clears throat> සර්වඥාන්සේ ලෝකෙට පහළ වුණේ සීලබ්බත උපාදාන ගලවන්නත් නෙවෙයි. මිට මේ භ්‍රමජාලය කියලා දෙන්නේ. කාමයෙන් ගැලවිච්ච නැත්තම් කියනවා කාමයෙන් කාමයේ ආධිනව දැනගත්ත ඒකෙන් බේරිච්ච සීලයේ ආධිනව සීල ditthුපා සීලෝපදුපාදානයේ ආධිනව දැනගෙන බේරිච්ච සමාධිමත් ප්‍රඥාවන්ත අධ්‍යයන් අතර තියෙන මේ දෘෂ්ටිය ගලවන්න. මේ ජාලය ගලවන්න. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ ඉන්න කාලේ මේ සරුවචනාංශේ කියනවලු මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සරුවචනාංශේ හරි ගුණවන් කාමීත්‍යාචාරය කරන්න තියෙනයි කියලා. කොච්චර ගුණවන්තද කියනවා සරුවචනාංශේ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා. ඒ සරුවචනාංශ මේ ලෝකට ආය කාමීත්‍යාචාරය උගන්වන්නවක්වත් ඒක සුද්ධ කරන්නවත් නෙවෙයි. ඒ නිසා මේ ඔය භක්මජාල සහිත නැත්නම් මේ දීඝනිකායේ පළවෙනි සූත්‍රෙම සීලඛණ්ඩය කියලා කියන්නේ ඒකේ පෙන්නනවා චූල සීල මජ්ක්‍ධිම සීල සහ උත්කෘෂ්ඨ සීල කියලා තුනක් සීල ඒකේ සුද්ධ කරන්න තියෙන ඔක්කොම පොතු කරලා චූල සීලේ පෙන්ලා දෙනවා මජ්ක්‍ධිම සීලේ පෙන්ලා දෙනවා උත්කෘෂ්ඨ සීලේ පෙන්නලා බුදුහාම කියනවා මේ එකක්කටවත් නෙවෙයි මම මේ ආවේ මම මේ බුදු උනේ උඹලට මේ අයනවාරු ගන්නට නෙවෙයි ඒව ඉස්සර ඉඳලා තිබුණ දේවල්. ඒකට මිනිස්සු කියනවලු බුදුහාමුදුරුවෝ කොච්චර ගුණවන්තද කියනවා කාමීත්‍යාචාරය කරන්නේ නැහැ නේ. හොරකම් කරන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ. ඒව බුදුහාමුදුරුවෝ නම්බුනාමද කියලා අහනවා. ඒව නෙමෙයි බුදුහාමුදුරුවන්ට නම්බුනා වුණාද කියන්නේ ඒකත් අයින් කරලා සීලබතුපාරත් අයින් කරලා සමාධි භාවනා කරන්න ගියාට පස්සේ අහුවෙන අහුවිල්ල බුද්ධ කෙනෙක් කර වෙන කෙනෙකුට ගලවන්න බෑ. ඊට පස්සේ සමාධියත් යා කියලා ප්‍රඥාවට ගියාට පස්සේ අහුවෙන අහුවිල්ල බුදු කෙනෙකුට ඒක ගලවන්න. උන්වහන්සේ මේ මහා කරුණාව කියලා කියන්නේ මහා ප්‍රඥාව කියලා කියන්නේ අනේ බබාලා සත්තුයෙන් මරන්න එපා. ඒක කියන්න ආව කෙනෙක් නෙවෙයි. බබාලා හොරකම් කරන්න එපා. බබාලා හොඳ කට්ටිය කම්මිච්ඡාචාර කර ඕක නෙවෙයි බුදුහාමුදුරුවෝ. දැන් අද කියන්න හදන ආගමේ කියන්න හදන ওই ටික. බුදුරජාණන්ගේ හොරකම් කරනද හොඳයි. සත්තු මරනද හොඳයි. කාමීචාරය කරනද හොඳයි. මම මේ මේ විදිහට සිල් ලගන හොඳයි. මම භාවනා කළා මම මේ මේ ධ්‍යාන තියෙන හොඳයි. හැබැයි බලපන් මේ දෘෂ්ටිය තියාගන්න. මොකද ඊට ඉස්සෙල්ලා ඒ දෘෂ්ටි හැරදකම විස්තර කරපු බමුණන්ට විස්තර කරන හැම වෙලාවෙම ਸਰවචනසි කියන හැම දෘෂ්ටියක්ම ඒ ඇති කරගෙන තියෙන අහේතුකෝ නෙවෙයි. ඒගොල්ලෝ යමක් දැකලා යමක් ස්පර්ශ කළා. ඒ නිසා කාටවත් ඒ දෘෂ්ටිය බොරුවක්වත් හිතලුවක්වත් මනෝ විකාරයක්වත් නෙවෙයි. අත්දකපු දෙයක් කතා කරන්නේ. ඒ නිසා බුදුන්ස් කියනවා මේ මිනිස්සු එතෙන් දෙනකොට සීලක ඉඳලා කර්මය අත්හැරලා සමාධියක් ඇති කරගෙන දැන් මේ අල්ලපු ඇල්ලිල ගලවන්න බෑ. උපාදානයේ තියෙන මේ අපි හිතනවා ප්‍රධානම දේ මේ ගීගියට හැදීම කියලා. කාමෙන් අයින් වෙල කියලා. ඒක නෙවෙයි කාමෙන් ඇද්දුවාට පස්සේ ඊගාවේ කා ඉන්නවා. ඒකයි ඊට වඩා හරිය භයානකයි ඊට වඩා හරිසියුම් ඒ වගේම හරිම මායාකාරී. ඒක ගැලෙවට පස්සේ ඊගාවට ඉන්න එක ඊටත් වැඩිය මායාකාරී. ඒ නිසා කි හිතෙන් ඉඳ තියෙන ඔයිට වැඩි හරිය ෂෝක් කාමයට එක්ක ඉන්නේ කියලා. මම තමයි මේ කටයුත්තත් එහෙම හිතෙයිද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ නේ අපෝ දෙන දෙයක් හම්බ කරන කාලා කවුරුත් ගහමරාගෙන ඉන්නේ කදී. දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. ආයි කිසිම ප්‍රශ්නයක් නැහැ ඕන තරම් සැපතේ සංසාරේ කකා කකා යන්න පුළුවන්. දැන් මේ ගලවන්න ගිය තැන තමයි තේරෙන්නේ අපි හිතනවා කාමයේ ගැලවිලා තමයි අමාරුම දේ කියලා. අනේ ඒක මොන්ටිසෝරි පන්තිය වගේ. ඒක ගැලෙවට පස්සේ තමයි ඕන සීලේ ප්‍රශ්න මතුවේ. සීලේ ගැලෙවට පස්සේ තමයි ඕන පංච නීවරණ අයින් කරන්නේ. ඊට පස්සේ තමයි දෘෂ්ටි මතුවේ. ඒ දෘෂ්ටි ගලවන්න අර ඉත්තායකට කබල්ලාය රිංගලා මුත්තා බලනහන් කිව්වලු ඒ වගේ තමයි ඒ දිට්ටි ගලවන්න ලේසි නෑ. ඒ නිසා උපාදාන වල යනකොට මේ දිට්ටි උපාදාන, අත්වාද උපාදාන කියන දේවල් ඒ කාමයේ ඉන්න කෙනාට අදාළත් නැහැ තේරෙන්නෙත් නැහැ අවශ්‍යත් නැහැ. කාමයේ අතහැරලා සීලෙට ගිය කෙනාටත් ඕව ගැඹුරු වැඩි ඕව අවශ්‍ය නැහැ කියාගෙන ඉන්නවා. නමුත් සමාධියකට ගියාට පස්සේ මතු වෙන්නෙම කොකු 49ක් මතු වෙනවා. දිට්ඨි 49ක් මතු වෙනවා. ප්‍රඥාවන්තයර දිට්ඨි 13ක් මතු වෙනවා. අන්නේරික අයින් කරනකොට උපාදානය අයින් කරන්න ගිය දවස් තමයි අපිට තේරෙන්නේ අපි හිතාන හිටිය බරපතල ප්‍රශ්න තියෙන කාමයේ කියලා. ඇත්තටම බරපතලයි තමයි. නමුත් ඒක ගියාට පස්සේ තමයි සියුම් සියුම් උපාදාන වලට යන්නේ. ඒ නිසා සරුවචනාංශයේ මේ ආකාරයෙන් අල්ලන මේ උපාදානමයි දුක වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒ වුණාට අපි ස්වභාවය තමයි ඒ ඒ නම්බුනාම උපාදි කියලා අපිට හම්බ වෙන්නේ. උපාදි කියලා මේ යුනිවර්සිටි එකෙන් පාස් කරනට හම්බ වෙන්නේ. ඕක තමයි මේ උපාදාන කියන්නේ. ඒකටම නමක් බොහොම කිට්ටුවෙන් අනිකක් තමයි උපාදි ලබන්න ලබන්න ඉතිං කෑවදා. ආය මොන විදියෙන්වත් ඒකට වෙනම මට්ටමක ඉන්නේ. ඒගොල්ලෝ මේ අනික් මිනිස්සු කියන ආයෙන් බලන්නේ. යුනිවර්සිටි වල ගිහිල්ලා නැහැ. අපි එහෙමද අපි දැන් යුනිවර්සිටි ගිහිල්ලා ෆස්ට් ක්ලාස් ගත්තා සෙකන්ඩ් ක්ලාස් ගත්තා කියලා වෙනමම තැනකට ගියරවස ඒ අල්ලන ඇල්ලිල්ල බුද්ධ කෙනෙකුට හැදෙනවා. නැත්නම් සාමාන්‍ය ඩිග්‍රියක් අල්ලපිනේ ගැල්ලිල්ල PhD කෙනෙක් තියෙන්න ඕනේ. PhD මනසෝ කියයි. PhD එකත් තියෙනකොට ඩබල් ડોක්ටර්ස්ලට මිනිහා පුංචි කරලා කතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ මට දැන් බුදුරජාණන්ස ඔක්කොම අතහැරලා උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ එකක් අතහරින තව එකක් අල්ලලා. ඉnde ඉnde ඉnde ඉnde ඉස්සරහට අපි යනකොට අල්ලන අල්ලනදී බොහෝ දෙනාට පේන්නේ නැතුනට සියුම් වුණාට කාමෝපාදාන වැඩි තාමත්ම වංචනිකයි. ඊ타මත්ම ෂටයි. ඊ타මත්ම මායාකාරී. ඒ නිසා උපාදානස්කන්ධය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා සර්වඥාන්සේ පෙන්ලා තියෙන නිසා කෙනෙක් කොච්චර පරිස්සම් වෙන්න ඕනද මේ වගේ දරුණු ආයුධ අපකරන අතට ගන්නකොට ඒ තෑම ආයුධයක් ගත්ත කෙනෙක්ම කඩුවක් ගත්ත කෙනා කඩුවෙන් නැහිනවා ආයුධයක් ගත්ත කෙනා ආයුධෙන් නැහිනවා ඒ නිසා අපි මෙතෙක් කල මේ එකතු කරගත්ත මේවට කියන උපදි කියලා කියන්නේ මිනිස්සුන්ට තියෙන සංසාරේ සැපගෙන දෙන භවයේ සැපගෙන වස්තු වලට කියන උපදි සම්පatti කියලා. භව සම්පatti කියලාත් කියනවා. ඒ හැම භව සම්පත්තියක්ම උපාදානයේට ඒක සියුම් වෙන්න වෙන්න උපාදාන වෙනවා ඉතාමත්ම සියුම්. ඒකට දෙන්න තියෙන උපමාව තමයි දරුණුම ආයුධයක් ගත්ත මනුස්සයා මැරෙන්නේ දරුණුම ආයුධයකින්. කඩු ගත්තෝ කඩු වෙන්න ඇති වගේ. ඒ නිසා මේ දේවල් පාවිච්චි කරන්න එපා කියන එක නෙවෙයි මේකෙදි කියන්නේ. ඒකේ තියෙන ආදීනව දැනගෙන මේක දෙපැත්ත කැපෙන කඩුවක් ඔබ අතර ගත්තොත් ඒක උඹටම අනතුරක් වෙනවා කියනවා. ඒක නිසා සර්වචන් වහන්සේ අර ගිරිමානන්ද වගේ සූත්‍රවල පහාන සංඥාවේදී උපා උපාදාන වලට සම්බන්ධව සඳහන් කරලා තිනවා මේ ලෝකේ උපයුපාදාන අදිඨානාභි චේතසා අදිඨානාභි නිවේසානෝසයා තේ පජහන්තෝ න විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද පහාන සංඥා කියලා අපි මේ අල්ලන්න පහුරු බඳින්න එකතු කරන්න හදන සංසාරේ එහෙම නැත්නම් පොදි බඳ ගන්නට එකතු කරන සංසාරේ ගැලවීම සඳහා යනවනම් මේ ලෝකේ උපය උපාදාන උපේ කියලා කියන්නේ වෙත එළඹීම උපාදාන කියලා කියලා කියලා බදා ගැනීම අල්ලා ගැනීම චේතස අදිඨාන හිතෙන් අදිත්‍ථාන කරනවා මම මේ අල්ලගත්ත දෙමළ දිගටම තියාගන්න ඕනේ කියලා. අබිනිවේෂය කියලා කියන්නේ ඒකට බැස ගන්නවා, ගෙවදිනවා. අනුසය කියලා ඒක ලැබ ගන්න. ඊසාචේ උපය උපාදානා චේතස අදිඨානාබිනිවේෂානුසය තේ පජහන්තෝ මෙවා අල්ලගන්න අපි කොච්චර ජීවිත පරිත්‍යාගයෙන් රටවල් අතහැරලා දාලා ගම් අතහැරලා දාලා ගෙවල් දොරවල් විකුණගෙන ගිහලා හම්බ කරාට ඒ දේ අල්ලගන්න අමාරුයි වගේ පේනවයි කියන එක මේ පිරිසට මම කියන්න බණ කියන්න ඕනේ නමුත් කවදා හරි තේරෙයි මේක ගලවන්න ගිය දවසක මේක ගලවන්න කොච්චර අමාරුද කියලා. අපි යම් තරම් දැඩිසේ හොඳින් හෝ නරකින් ඒක අල්ලනවද ඊට වඩා සූක්ෂම ක්‍රම වලින් ඒකට අපි අහු වෙලා තියෙනවා. ඒක දැනගත්තොත් ඒක නා දන්නවා මේ ආයුධයක් පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කිරීමේදී මේ වඩුවෙක් ආයුධයක් පාවිච්චි කරනට වගේ ඒක හුදු ආයුධයක් විතරයි නැතු ඒක අල්ලගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් අහුවෙන අහුවෙයිද ඉතින් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරත දවසේ තමයි අපිට තේරෙන පටන් අරගන්නේ අපි මේ අපි හිතනවා අපි සංසාරට බැඳිලා තියෙන බැඳිලි නම් කරන්න පුළුවන් කියලා. නමුත් හුඟාක්ම බැඳිලා තියෙන අපිට හිතා ගන්නවත් බැරි තරම් ඊටාම සූක්ෂම ලනු වලින් විරංග වලින් බැඳිලා බැඳිලක් නෙවෙයි මෙන්න මේ උපාදාන උපේ උපාදාන නැත උපදීන් වලට භව සම්පත්‍ය වලට ඇලි බැඳි ගන්න ගතිය. ඒවා දිවා රාත්‍රී වද දෙනවා. බැඳගෙන වද දෙනවා. නමුත් ඒ අර නිකන් උපමාවකට කියනවා මේ පත්විච්ච පාන්තිරයක් ගෝනුසුකර දුන්නොත් උවේක චක්ගාල අල්ල ගන්නවා. ඒ පත් වෙන පත් වෙන පාන්තිරේ ඌට හිතෙන්නේ සතෙක් කියලා වගේ. ඒක පිච්චිලා පිච්චිලා ගිහිල්ලා අඬුව පිච්චුණත් අතාරින්නේ නැහැ. පොල්දෙල් පාංගට පත් වෙන එකක් දුන්නොත් ඒ අල්ලගෙන ඉන්නවල මේ සතෙක් ඉන්නේ කියලා ඒක අඬුව පිච්චිලා ගියත් අතාරින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි පළඟටිය ගින්නට පයින්නකොට ඌ රවුම් කැරකිලා කැරකිලා ගිහිල්ලා ගින්නට එක සැරයක් ගිය ගමන් එක්ක තට්ටක් පිච්චෙනවා එක්ක වකුලක් පිච්චෙනවා. ඒ කරගඳ ගහද්දිත් ඉතුරු තටු තුනෙන් කරන්නේ ආයෙත්තර ගින්නටම පයින් යනවා. ඊට වැඩිය ළඟ ළඟ චක්‍රවල කරකැවෙනවා. කැරකිලා කැරකිලා කැරකිලා ගින්නට වැටලා මැරලා යනවා. ඒ ගින්දර වෙන්නේ රත්තරන් වගේ ලුවට. ඉතින් අපිටත් ඒ වගේ තමයි යම් කිසි දෙයකට ඒ වගේ දැඩි ආසාවක් ඇති වුණාට පස්සේ අංගපසංග පිච්චිලා ගියත් මොනවා වුණත් අපි ඒක අල්ලා ගන්නවා. පුදුමාකාර ඇල්ලිල්ලක්. ඉතින් තීරුම් කරගන්න පුළුවන් දේ තමයි කාමී. මොකද මෙලෝ වශයෙන්ම අදීනම පේනවා. ඒ නිසා කාමෝපාදානෙන් පටන් අරගන්න. කාමපාදානය පිළිබඳව මේ බුරුම පඬිස්සංශ කියන්න ගියාම ඒක නිදර්ශනයක් වෙනවා මම ඊට ඉස්සලා කීප වතාවක් කියලා තියෙනවා නමුත් මතක් කිරීම සඳහා කියන්නේ බැරි වෙලා හරි මූඩි අරලා තිබ්බ පැණිහැලියක් නැත්තම් මේ පැණි කුප්පියක් තිබ්බොත් ඒක බොණ්ඩ එන ඒක කණ්ඩ එන කූඹිරැළ රහු බැඳගෙන එන්නේ එක විනාඩියයි තියන්න ඕනේ ඔන්න කොහෙන් හරි පණිවිඩය යනවා තුගේට ඇවිල්ලා උන්න තේරෙනවලු මෙච්චර මේ වැනි සෝගයක් අම්මා මුත්ත කාලෙවත් හම්බෙලා නැහැ අපිට. ඒක නිසා පුදුමාකාර ආශාවකින් පැණියලියට ඇඹලයා වගේ බොන්න පටන් ගන්නවා. හැබැයි මතක නැති වෙනවා පස්ස උඩ පැත්ත ඔළුව පල්ලෙහා පැත්ත කියන එක. බොනකොට සාමාන්‍යයෙන් පැණියලිය බොනකොට ඌට ඉන්න තියෙන්නේ ওই ඉරියව්ව තමයි. කාමයට ගියාමත් එහෙමයි. කාමයට ගියාමත් ඒක මතක නැති වෙනවා. ඔය මේ යුද්ධයටයි කාමයටයි anything goes නේ ඕන දෙයක් කොට්ටු වෙන්නේ. ඒ සෙල්ලමෙන් තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ බොන්න පටන් අර ගන්න පටන් ගන්නකොට තේරෙන්න තේරෙන්නේ නෑ. ඒ බොන හැම උගුරක් පාසාම උගේ බර වැටි වෙලා ඌ අර පැණියට තල්ලු කරනවා. ඉතින් තල්ලු කරන්නේ වාදේ පැණි වලටනේ. නරකකට. ඉතින් ඌට පේන්නේ අර මුල් මුල් හරියටි පුදුමාකාර අනේ දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා වගේ පැණි එළියට වැක්කනවත හොම්බකට ගියාට පස්සේ ඇතුළට ඌට ඒත් හිතනවා ටිකක් බීලා යන්න ඕනේ අඬු අයෙන් කොහොම කරලා රිවර්ස් ගියර් එකට දාන්න පුළුවන් වෙයි කියලා. ඔහොම යනකොට පළවෙනි අඬු දෙකක් යනවා. එතකොට හතරයි. ඒතිෙද්දිත් බැරිලු මේ පැණිය ආධිනවේ තේරුම් ගන්න. එයාට පහු වෙනකොට තමයි තේරෙන්නේ පැණිය ලාටුවක් කියලා. අර මේ මේ මොනවද කියන්නේ දිව්‍ය භෝජනයක් වගේ තියෙන මේ පැණිය ලාටුවක් බව තේනකොට හොම්බත් ගිහිල්ලා පළවෙනි කකුල් දෙකක් කියලා තවත් කකුලක් ගිහිල්ලා එතකොට වෙන කරන්න දෙයක් නැහැ දඟලන්න දඟලන්න අර පැණියම පාශයක් මාර පාශයක් බඩටපත් වෙනවා ඉතින් ඒ ඒකෙක් ගිහිල්ලා එහෙම පැණි ඇලියේ ගිලී ගන්න වෙලා වෙනකොට ඒ පැණි මුට්ටිය දහස් ගණන් කූඹි අර මේ තත්තරපත් වෙනවා ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා බුරුම් සාහන්නාංශ කියනවා මේ විදිහට පැණිහැලියක වැටිලා දඟල ගන්න බැරි මොනවාක්වත් කරගන්න බැරි එක එක පැණ එක කූඹියක් ගොඩ ගන්න සත්පුරුෂයෙක් අත දැම්මොත් 10ක් 15ක් මැරෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක්වත් අත දාන්නේ නැහැ. ඒ තත්ත්වයට ගියාට පස්සේ සත්පුරුෂයෙක් දන්නවා මේක දැන් ගොඩ ගන්න ගියොත් තිබුණට වැඩි අවුලක් වෙන නිසා කරවබන් නිකන් ඉන්න මොනෝ කරන්නේ. ඒ නිසා එතෙන් ගියාට පස්සේ බුදුන් දැක්කට ධර්මයේ දැක්කට සංඝයා දැක්කට කවදාකවත් බුදුසසුනේ වගකීමක් ගන්න ඒ තරමටම පිළිහිලා ඒ තරමටම කෙලසිලා අර මී පැනීම පාශයක් වඩටපත් වෙන උට තේරෙන්නේ නැහැ මෙච්චරක් බීපව නැතර කරන්න ඕනේ කියලා. නමුත් මේ විදිහට බලනකොට අත්වාද උපාදාන එහෙම නැත්නම් ditth උපාදාන ඔයිට වඩා ඉතාමත්ම භයානකයි හරිම ඇබ්බැහිකට ලක් වෙනවා අර කාම උපාදාන වගේ පිටගෙනකොට පේන්නේ නැහැ. ඒකමයි භයානක. ඒකමයි භයානක. ඒ විතරක් නෙමෙයි කාමපාදානයේ තියෙනකම් ධිට්ඨුපාදාන පේන්නේ නැති නිසා ඒ කෙනාට කවදාකවත් ඒකේ හේතු ප්‍රත්‍යක් පේන්නේ නැහැ. ඒ කියන්නේ දැනගන්න ඕනේ දැනගත්තොත් මට මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා හැකි සංඥාවක් කවදාකවත් එන්නේ නැහැ කාමෝපාදානයේ ගොඩ රණ ඝන බහල තාක්කයි. නිසා බුද්ධ ඥානසේ කරුණාවේ මෛත්‍රියෙන් කියනවා උඹට මම හොඳ ලස්සන බඩුවක් පෙන්වන්නම්. ඔන්න කාමේ පොඩ්ඩක් අතාරින්න පුළුවන් කියලා. ඊට හොඳ සෙල්ලමක් මම පෙන්නන උපට. ඉතින් උඟ දෙනෙක් කියනවා බුදුහාමුදුරලකට අපිට බෑ කාමයා තරින් අපි කාමයේ ඉන්නවා හොඳයි. බබාලා ඒ සෙල්ලමේ ඉන්න බුදුහාමුදුරලකට කතාවක් නැහැ. යම් කිසි කෙනෙක් කියනවා හොඳයි. උභාන්සේ විශ්වාස කරලා අපි කාමයේ මිහිලියට මිහිත අඩු කරා. ඊට පස්සේ පුතේ කියන ඔන්න බලපන්. ඔතෙන් ගියාට පස්සේ උඹට ඉදිරියට යන්න සීලයක් ගන්න වෙනවා. ඔන්න සීලය කරන්න ගියාම කොච්චර පටලව ගන්නවද? සීලය සම්බන්ධ කරගෙන කී දෙනෙක් කී දෙනෙක් මනිනවද? අසත්පුරුෂ වෙනවා. ඒ නිසා ඔබ සීලේ තියාගනින්. හැබැයි සීලේ කටුබෙලයක් පාඩපත් කරගන්න එපා. කුරුසයක් පාඩපත් කරගන්න එපා. සීලේ තියාගන්නේ සමාධියට වෙන විදිහට කරනවා හිතේ විපිලිස ප්‍රභාව නැති කිරීමට උපකරණයක් විදියට. කුසල මේ අවිපටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි. සීලේ කුසලතාවය කියන්නේ ආනන්ද හිතේ විපිලිසර ගති නැහැ. හිතේ අන්ධමන්ද ගති නෑ. අන්ධමන්ද ගති දෙයක් එනවනම් ඒක සීලබ්බතයක් කියලා මතක තියාගන්න. Tamande යම් කාරණාවක් නිසා හිත අන්ධමන්ද වෙනවා නම් විපිලිසර වෙනවා නම් ඒක සීලයක් නිසා වෙන්න බෑ කවදාකවත් සීලබ්බත පරාමාශයක් නිසා වෙලා තියෙන්නේ. වහාම දන්න කෙනෙක් ළඟට ගිහලා ඒක සුද්ධ කරගන්න. සීල කවදාකවත් හිත අවුල් කිරීම පිණිසෙන්නේ නෑ. හිත අවුල් නොකිරීම පිණිස හිටින්. ඒ නිසා හිත අවුල් නොකිරීම පිණිස කියලා හිත අවුල් නොකිරීමේ සමාධිය වඩනකොට තමයි ditthි උපාදාන ප්‍රධාන වශයෙන් හිසෝසවන්නේ. නමුත් මේ මනුස්සයා මාන්නක්කාර වුණොත් මට දැන් සමාධිය තියෙනවා මම අනිකායට වැඩිය උසස් කියලා. ඒක කවදාකවත් මේ ditthුපාදානෙ දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්න ඕනේ අර කාමෝපාදාන සීලබ්බතුපාදාන අයින් කරේ ඊට වඩා ඊටාම සියුම්ම තියෙන මේ ditthුපාදාන අල්ලන්නයි. අන්නේ ditthුපාදාන අල්ලගත්තට පස්සේ කාමෝපාදානයක් අයින් කිරීම සඳහා ගීගෙන් අතහැරියට ditthුපාදාන අතහරින්න බෑ ගීගේ අතහැරීමේ. ඒක නිසා කියනවා කය පැවිදි කරන්න පුළුවන් වුණාට හිත පැවිදි කරන්න බෑ. කොච්චර කය පැවිදි කරත් හොඳ ගුරුවරයෙක් ගා හොඳ විවේක තැනකට ගියත් අර දෘෂ්ටි ටික තේරෙන්නේ නැහැ එහෙම තියෙනවා. ඒ පුදුලක ඉස්මතු කරගන්න ඕනේ. ඉස්මතු කරගත්තට පස්සේ තමයි ditthi upadana වල ඉස්සරහින් ගන්නෙ මොකද ditthi upadana සෝවන් මාර්ගෙම කඩන්න පුළුවන්. දරුණුයි තමයි පළවෙනි මාර්ග ඥානෙම කඩන්න පුළුවන් තරම එකක්. නමුත් ඒ සඳහා කරන්න තියෙන ditthi upadana ගැන කතා කරනකොට ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන මන්ත්‍රේ කටපාඩම් කරන්න කියනවා. කාට හරි කියනවා නම් කවුරු හරි කියනවා නම් මෙයමයි සත්‍යය මින් එපිට ඔක්කොම බොරු කියලා ඒ තද්ද බල දෘෂ්ටිය. යමෙක් කියනවනම් මෙයයි හරි මින් එපිට සියල්ල බොරුයි කියලා ඒක තද්ද බල දෘෂ්ටිය. ඉතින් මේක සුද්ධ කළා සුද්ධ කළා මට ඒ දවස්වල ධම්මිකහම් කියලා දුන්නා හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක් කියලා. හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක් බුදුහාරෝ වෙන සම්මාදිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටියක් නැතිකම. මොන්නම දෘෂ්ටියක් උනත් කොක්කක්. ඒ මොන කොක්ක තිබ්බත් ඇවිලෙනවා ඇමිනෙනවා. මේ කොක්ක දිගහැර ගත්තා නම් වෙන කාටවත් ඇමිනෙන්නත් බෑ ඇවිලෙන්නත් බෑ. ඒ නිසා අපේ දෘෂ්ටිය වෙන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාව. මම ඒකට දෙනවා මං හිතන සමහර වැරදිද කියන්න මන් දන්නෙත් නෑ. මම ඒකට අර මේ මහා කප්පින සූත්‍රයෙන් තමයි මේ උපමාව ගත්තී යම් කිසි කෙනෙක් Taman ඉදිරියට ඇවිල්ලා මේ ආත්මවාදයෙන් කතා කරනවා නම් අනාත්මවාදයෙන් පහර ගහලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. යම් කෙනෙක් කැවිලා අනාත්මවාදයෙන් පහර ගහනවා නම් ආත්මවාදයෙන් පහර ගහන්න. ගහලා ওই දෙන්නත් එක්කම අත බැඳගෙන ඉන්න එපා උඹ ගැලවිලා ඵලයන්. ඒ නිසා උඹ ආත්මවාදී කියලා ඇහුවට ඕක කියන්නත් එපා අනාත්මවාදී කියලා ඇහුවට ඕක කියන්නත් එපා ආත්මවාදී කවොත් අනාත්මවාදෙන් ගහපන් අනාත්මවාදෙන් කවොත් ආත්මවාදෙන් ගහපන් උඹ බැලවිලා ඵලයන්. නමුත් බලන්න අපි බුද්ධ ආගමත් අනාත්මවාදයක් කරගෙන මොනතරම් ප්‍රශ්න ඇති කරගෙන තියනවාද කියලා. බුදුන්සේකදී කියනවා අපේ ආත්මවාදයක් කියලා ගත්තොත් මේක ප්‍රසවාසයේ ගෙවිලා ගෙවිලා යන තැන ආශ්වාසයේ ගෙවිලා යන තැන ක්ෂය වෙන තැනට වැය වෙන තැනට නිරෝධ වෙන තැනට කොහොමද ආත්මවාදයක් කිට්ටු කරන්න පුළුවන් ආත්මවාදයක් එක පවතින්නේ බෑ මේ දැන් දැක දැක දැන දැන ගෙවෙනවනේ අනාත්මවාදයක් අරගත්තොත් කොහොමද ආශ්වාසය පටන් ගන්නව විස්තර කරන්නේ කොහොමද ප්‍රශ්වාසය පටන් ගන්නව විතර නැත්නම් එක කට ගන්නවා ඒකල කියනවා උඹට උද්‍යප්පේ ඥානෙ දැක්කනම් උඹට කවදාකවත් ආත්මවාදයක් ගන්නත් බෑ අනාත්මවාදයක් ගන්නත් උඹ මැදට යයි. මේක 1930 ගණන් වල ලංකාවේ තද්ද බල මේ පුවත්පත්වල ප්‍රශ්නයක් මතු කරලා තියලා තියෙනවා අනාත්මවාදීද කියලා. බුදුරජාණන්සේ ගත්තේ මේ හැම එකක්ම ඇතිවෙච්ච ප්‍රශ්නයකට උත්තර දෙන්න මිස කවදාකවත් ඒ දැඩි මතයක් අරගෙන ආත්මවාදී හෝ අනාත්මවාදී වෙන්න නෙමෙයි. ඉතින් ඒක මම අර ඉස්ලාම් දවසෙත් මතක් කරනකොට කිව්වේ ඒකයි. ඒ පටිච්චසමුප්පාද වගේ ධර්මයක් නැත්තම් ධර්ම නියාමතාවයක් ධර්ම ත්‍ිතියක් වගේ දෙයකට යනකොට අපිට ඒ වගේ අපි දෙකට බෙදෙන අරකයි මේකයි කියලා ද්වේතාවකට පත්තන හැම දෙයකම තියෙන ආධිනව දැනගන්න ඕනේ. ද්වේතාවේ දැනගන්නත් ඕන දැනගෙන මේ ද්වේතාවේ හරහා ඊට සාපේක්ෂව ඊට මැද තියෙන මැදමාවත තෝරාගෙන නොගැටි නොඇවිලි එමීට ඉදිරියට තල්ලු වෙන ගතිය තමයි එතන එතන උපයන්න ඕනේ. ඒ නිසා මොනම වාදයක් හරි අල්ලගෙන හිටියොත් මම මේ ආත්මවාදී හෝ අනාත්මවාදී නැත්නම් සස්වතවාදී නැත්නම් උච්චේතවාදී කියලා එකකින්වත් බෑ එක තැන කරකවනවා. ඒක තමයි උපාදාන කරනවා. කියන්නේ උපාදානයේ කෙරුවොත් ඒ උපාදාන කරන භවයට උපපත් වෙනවා අපි සාමාන්‍යයෙන් කියනවා මාළු අල්ලන මිනිහා මාළුකාරයෙක් වෙනවා ඌ මාළු ඇල්ලුවාට අන්තිමට ඌගේ නමෙන් මාළුවන්ට අහුවෙලා ඌ මාළුකාරයා හැම වෙලාවෙම කරාගන්න තියෙනවා ඉතින් ඉච්චරයි තමන් අල්ලන්නේ මොකද්ද ඒකට අහුවෙන. ඒ වගේ අත්වාදය ඇල්ලුවා නම් ඒක අඳ ගන්න පටන් ගන්නවා. අනාත්මවාදයලෝනේ ඒ ගඳ ගන්නවා. ওই ගඳ දෙකම තේරුම් ගන්න මැදමාවතේ යන්න නම් යේ ලෝකේ උපේ උපාදානා චේතස අදිඨානා බිනිවේසානෝසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ. ඔබ ලං වෙලා අල්ල බදාගෙන අදිෂ්ඨාන කරන එකට රිංගගෙන එක läගගත්තොත් එතන කොක්ක තමයි. ඊට පස්සේ ජාතිය තමයි භවය තමයි හම්බ වෙන නිසා මොනම මතයකට හෝ මොනම රුචියකට හෝ මොනම දෙයකට හෝ අපි කිට්ටු වෙනකොට ඒක අල්ලා ගන්නකොට ඒක මේක මට වේවා කියලා ප්‍රාර්ථනා පිහිටවනකොට ඒකට බැස ගන්නකොට ඒක läග ගන්නකොට තේරුම් ගන්න ඕනේ බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්නේ වෙන්නේ. නිසා බුදින තැනේ හැටියට ලඟුම් පොළේ හැටියට නැගිටිල්ල සිද්ධ වෙනවා. නමුත් නොලැක ඉන්නත් බැරි නිසා හැම වෙලාවෙදීම එකින් එකට එකින් එකට මාරු වෙන නැත්නම් පටිච්ච සමුප්පන්න වෙන ඉදප්පච්චේතාවයකට යරි යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා සාමාන්‍ය ලෝකයට වෙන්නේ චපල පුද්ගලෙක් විදියට කිසිම හැඩයක් පෙන්වන්නේ නැති කිසිම රුචි අරුචිකමක් පෙන්වන්නේ නැති මොන දෙයකටවත් අහු වෙන්නේ නැති ආණ්ඩගේ ප්‍රතිපත්තියේ දෙන එක වගේ ඒකට යනකොට එහෙම් පයින්නවා මේකට යනකොට මෙහෙම් පයින්නවා හැබැයි ඒ යන මනුස්සයා දන්නවා මේ යන්න හදන්නේ නොගැටෙන මාර්ගයේ මැද මාවත දිගේ ලෝකෙට පේන්න තියෙන්නේ නෝන්ජලෙක් විදියට. චපල කෙනෙක් විදියට. ප්‍රතිපත්තියක් නැති කෙනෙක් විදියට තමයි පේන්න තියෙන්නේ. අහුණා නම් අහවල් ප්‍රතිපත්තිය කියලා කාට හරි නමක් දෙන්න පුළුවන් වුණා නම් ඒකට ගැළපෙන තරම් හැසිරුණා නම් ඒකම උපාදාන වෙලා තියෙනවා. ඒ නිසා හරියට සර්පයෙක් හැදෙන්න හැදෙන්න හැදෙන්න ඌ හැව ගලවලා ඉන්නා වගේ හැව ගැලෙන්නේ නැත්නම් ඌ හැදෙන්නේ නැහැ. එnde ende ende ende හැව ගලවන්න ඕන. එහෙම නැත්නම් පුංචි බිත්තරයක් පුපුරලා දලබුවක් එළියට එනවා. මේ දලබුව කාලා කාලා කාලා කාලා ඊට පස්සේ කෝෂගත වෙනවා සිසුවෙක් විදියට. ඊට පස්සේ කෝෂය පලාගෙන සමනලෙක් විදියට එළියට එනවා. අපි ඒකට රූපාන්තරණය කියලා කියනවා. ඒ රූපාන්තරණය සිද්ධිය උනේ නැත්තම් ලිංගික පරිණතියක් සහිත සමනලෙකුට එන්න බෑ. පිටරෙන් පටන් අරගත්තා ඊට දලඹියක් බාටපත් වුණා ඊට පස්සේ ශිෂ්‍යයෙක් බාටපත් වුණා කෝසගත වුණා මෙන්න මේ විදිහට එකින් එකට එකින් එකට yaadෙන රිලේ රේස් එකක් වගේ බැට් එක එකින් එකට එකින් එකට මාරු වීමමයි මේ භාවනා ජීවිතයේ තියෙන ප්‍රකමණය කියන්නේ එක තැනක කොතනක හරි ටැග් ගහුණා නම් එක තැනක කොතනක හරි läගගත්තා නම් ඒ කියන්නේ අපි මොකද්ද අල්ලලා තියෙනවා අල්ලපු දෙයට අපි අහුවෙලා තියෙනවා ඒ නිසා උපාදානට ඉස්සරහින් තියෙන තණ්හාව උපාදානට පස්සේ තියෙන භවය ඒ නිසා අපි උපාදානයේ තියෙන මේ අල්ල බදා ගන්න ගතිය හොඳට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි ඉනිමගක නගිනකොට යට තියෙන කකුල උස්සන්නම් උඩ තියෙන ලී අල්ලන්න ඕනේ. උඩ තියෙන ලී අල්ලන්නද යට තියෙන කකුල උස්සන්න බෑ. ඊට පස්සේ ඊගාව කකුල ගන්න ඊගාව ඇතින් ඊට උඩින් තියෙන ගන්න. ඒ නිසා උපාදානයක් අනිවාර්යයි උපාදානයක් නැති කරන්නේ. මම දන්නේ මේක කියනකොට තේරෙනවද කියලා. මොන හරි ඇල්ලුවේ නැත්තම් මොන හරි අතාරින්න බෑ. හැබැයි එකක් මතක තියාගන්න අල්ලන්නේ තිබුණට වැඩිය සූක්ෂම දෙයක් කියලා. ගුරුසු දෙයක් අතහැරීම සඳහා සූක්ෂම දෙයක් අල්ලනවා. ඊට පස්සේ ඒකේ ගොරෝසුකම වැඩි ඊට වැඩිය සූක්ෂම දෙයක් අල්ලනවා. ඒ නිසා සාමාන්‍ය ජීවිත කතාවෙන් කියන්නේ උඹ හොඳ නරක දෙක ගත්තාම හොඳ අල්ලපන් නරක අතහැරපන්. ඊටසේ හොඳේ ඉන්නකොට පේනවා වඩා හොඳ එකක්. එතකොට වඩා හොඳ එක අල්ලපන් හොඳ අතහැරපන්. ඒකට යම් චිත්තක්ෂණයක ඒ සූර පුරුෂයා හොඳ දේ අතාරිනකොට ලෝකයා දොස් කියන්න පටන් ගන්නවා මේ අක්ෂයට ඔලොමොල වෙලාද මන් දන්නේ මේ හොඳ දේ අතරින්නේ මොකද මෙච්චර අමාරු වුණාගත්ත හොඳ දේ කියලා. ඉතින් මේ මනුස්සයා දන්නවා යා ඊට වැඩිය හොඳ දෙයක් අල්ලන්න මම හොඳ දේ අතරින්නේ කියලා. හොඳ නරකක් තේරෙන්නේ නැති මනුස්සයාට පේන්නේ වයර් මාරු වෙලයි කියලා ඔලුව ක්‍රේල් වෙලයි කියලා කියන වෙලාව. ඒ නිසා කාටවත් උත්තර බඳගෙන යන්න බෑ. උපාදානෙ නැති කරන්න බෑ උපාදානෙ නැතුව. කට්ටක් අයින් කරන්න බෑ කට්ටක් ඕනේ. නමුත් මතක තියාගන්න අයින් කරන්න ගන්න කට්ට තිබුණු කට්ටටදී ඇසියුම් එකක් කරන්න ඕනේ. ඒකත් ඉවරන පස්සේ විසි කරන්න ඕනේ. ඉතින් මේකේදී දන්නවනම් මේ උපාදානය භයානකයි ගැඹුරුයි. නමුත් ඉච්ඡර සෙල්ලක්කාර ජීවිතයක් යෝගාවචර ජීවිතයක් වගේ සෙල්ලක්කාර ජීවිතයක් ඇත්තෙම නෑ. හැම වෙලාවෙම හැමදේම අපි පාවිච්චි කරන්නේ තිබුණ තැනින් වඩා හොඳ තැනකට යන්න. සියුම් දෙයින් අතිසූක්ෂම තැනට යන්නයි. ඒ නිසා පටන් ගන්නකොට අපි ආනාපානෙ ගන්නේ වෙන මොනවාකටත් නෙවෙයි. රූප බැලීම අතාරින්න. ශබ්ද ඇහිම අතාරින්න. ගන්ධ බැලීම අතාරින්න. රස බැලීම අතාරින්න. කයෙන් එන අනිකුත් සංනිවේදන අතාරින්න අපි ආනාපානෙ අල්ලනවා. අල්ලගෙන ඉගෙනක දෙයයන්ට වගේ බුදුන්ට වගේ සරණ හොඳට ආනපානේ මුල මැද අග ස්වභාවික ලක්ෂණ ඔක්කොම බලමින් හොඳට ඇසුරු කරන්න කියලා. ඒකට අරව අතහැරීම සාතික වෙනවා. ඊට පස්සේ සියුම් ආනාපානට එනකොට ගොරෝසු ආනාපානේ අතහැරෙනවා. ඊට පස්සේ අති සූක්ෂම ආනාපානට එනකොට සූක්ෂම ආනාපානය අතාරින්න. අන්තිමට මොනවක් කරන්න දැන දැනනකොට සූක්ෂම ආනාපානයට තැහැරුවාම උපාදානයම පිහිට කරගෙන ඉතින් නිසා සාධාරණීකරණය කරන්න පුළුවන් ආනාපානට ගිය ගමන් ආනාපානයේ අලමුල ගිය විස්තර අංග ප්‍රත්‍යංග මුලැමැදාග ස්වභාව ලක්ෂණ බලන්නේ මොකටද අර රූප ශබ්ද ගන්ධ ආදී අනිකුත් ගොරෝසු දේවල් අතහරින්න මිස සියුම් වෙච්ච ආනපනේ ආයේ මුලැමැදක බලන්න යන්න ඕනේ මේ ඉදන් නිසා ඉදන් පජහත මේ නිසා මේක අතහැරපන් මේක නිසා මේක අතහැරපන් ඔය එකක්වත් අල්ලන්නේ එතකොට ආනපාන ගන්නේ අනිත්‍යවල අතහින්න පස්සේ ආනපානේ සියුම් වෙනකොට ගොරෝසු ආනපානේ අතහරිනවා අති සූක්ෂම ආනපානේ කොට සූක්ෂම ආනපානේ අතහරිනවා මොනක්වත්ම නැත්නම් ආනපානේ අතහරිනවා මේ මහා පාහර වැඩ. මහා චපල වැඩක් කරන්නේ. මහා කිසිසේත්ම ගුණයක් නැති ගුණමක වැඩක් කරන්නේ. ඉතින් මේ උපාදානයේ හරහා මේ වගේ ලස්සන පෙතක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඇල්ලීම අත්‍යවශ්‍යයි ඇල්ලීම කතරේ. උපාදානයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා යෝගාවචර හරියටම දැනගෙන ඉන්න ඕනේ මම දැන් මොකද්ද අල්ලලා ඉන්නේ කියලා. ඒ දේ සපේලා ගුරුවරයාට කියන්න බැරි නම් පොට්ට කොට්ට chance එකක් තියෙනවා. පොට්ට chance එක බෑ මම මේක අල්ලලා තියෙනවා. දැන් අල්ලලා තියෙන්නේ මොකටද? අර කතා අරින්න. දැන් මේක මොකද වෙන්නේ? ඊගා වෙනකොට මේකත් අතාරින්න දැන් අල්ලුවේ මේකයි අතහැරියේ මේකයි කියලා ගංගේ යමුදේ දැම්මත් ගණන් කියන්න පුළුවන් වෙනවා. ඒ නිසා භාවනා කරන එකනට තමන් යන පෙතේ හොඳ ලස්සන සියුම් භාවයෙන් ගොරෝසු භාවයෙන් සියුම් භාවයට සියුම් භාවයෙන් අතිසූක්ෂම භාවයට යනවනම් ආනාපාන උනත් එකයි පිම්බීම හැකිලිමුණත් එකයි වම දකුණු උනත් එකයි මොන අරමුණු උනත් එකයි දැන් වෙලා තියෙන මේ ආනාපාන කරන කට්ටිය පිම්බීම හැකිලිම කට්ටියත් එක රණ්ඩු කරනවා අපේ ගුරුවරයා සෝ කොයිකොල්ල ගුරුවරයා හොඳයි මොකද අපි ආනාපාන කරන්නේ ඔයගොල්ලෝ හොඳයි ඒ ඕකට පිම්බීම හැකිලිම කරන්නේ ඕක කාලා වරින්කෝ මේව තමයි සීලබ්බත පරාමාස. ඒ නිසා යෝගාවචරය මතක තියාගෙන ඉන්න වැලෑන හැටියට මැස ගහනද මැස ගහගෙන ගොරෝසු තනිය බඩගෙන සිහුම් තැන්න යනවනම් මේ උපාදාන කියන වචනේට ලස්සන මේ මිහිරි අර්ථකථනයක් එන්න පුළුවන්. ඒ නිසා උපාදාන කියන්නේ හාත්පසීම සාකල්යෙම නරක තුච්ච පාහර එකක් නෙවෙයි. උපාදානේ පාවිච්චි කරන්න ඕන උපාදානිය නැති කරන්නේ. සියුම් දේ නැති කරන්නේ ඒ නිසා අපි මේ වෙනකොට දැහැන කොටසක් අතහැරලා තියෙනවා. හැබැයි අපි දැන් අල්ලලා තියෙන මෙතනයි කියලා දන්නවනම් පැහැදිලිවම කමට අසුද්ධ කරනකොට මනක් අහන දැනගත හැකි මීට වැඩිය සියුම් දෙයක් එනකොට මේක අතහැරෙනවා ඒක තමයි ප්‍රගතිය කියලා කියන්නේ එහෙම නැත්නම් අයියෝ මෙච්චර ආසයෙන් උපයාගත්ත දේ අතහැරනා නේද කියලා ඉසాత බැඳගෙන අඬන එක නෙවෙයි ඉතින් ඒ නිසා භාවනා කරන කෙනෙකුට මිස උපාදාන පිළිබඳ මේ අර්ථකතනේ PhD එකක් කරන කෙනෙකුට එහෙම කියන්න ගියොත් එහෙම මේ පශ්චාත් උපාධි ආයතනයක ඉන්න ගහලා එළවයි ඒකේ අල්ලන්නේ මොකಾದ වැල්ලුව වගේ. අතාරින්න නෙවෙයි. ඒ නිසා මේක ධර්ම කොටාසේ හරියට තේරුම් ගන්න ඒකට මේ ප්‍රයෝජනෙ සලකලා දන්නේ ගන්නවයි කියලා කියන්නේ මෙතෙක් අපි කරලා දෙන සියලු අත්තරදී අපි අතින් වෙච්ච සියලු අත්තරදී අපිට උදව් උපකාර වෙනවා. ඒ වගේම භාවනා ජීවිතයේදී හම්බ වෙන වඩා හොඳ අවස්ථාවල් හැම එකක්ම අත නෑර වෙන ඒකට දාන තියෙන වචනේ අවස්ථාවාදී කියලා. අවස්ථාවාදීව එනේන සියුම් දේ අල්ලගෙන කටයුතු කරන්න දෙවන්නේ අපිට උදව් කරන්න බෑ උදව් කරනවා මේ ධර්මය මොකද අවස්ථාව ඇටියට මේ දේ මෙහෙමයි කරන්න ඕනේ කියලා කියන ඥානය අවස්ථානෝචිත ප්‍රඥාව කායිමත් අපේක්ෂා කරන්න එපා ඒ ඒක තව තවත් දියුණු දියුණු වීම සඳහා අද ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ තුන්වෙනි ධර්ම දේශනාවේ නිමා මෙතනින් සටහන් කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා